ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා පිරිසම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට අවස්ථාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවට සූදානම් වීමක් වශයෙන් සාදු පාඩක නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්මේච භික්කවේ පටිච්ච සමුප්පාදෝ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලායතනං සලායතන පත්‍ය භස්සෝ භස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හාති තී <coughs> ශ්‍රද්ධා සංකල්ප පින්වත්නි අපි ඊයේ වෙනකොට මේ පටිසම්පාද ධර්මයේ රසපත්‍ය වේදනා කියන එක තේරුම් ගන්න ඉතියා. අද අපි උත්සාහ කරන්න හදන්නේ ඊයේ හාටත් යන්න තරම් අපිට මේක රසවත් දෙයක් වෙයිද නැත්නම් මේක ඒ තරම්ම ගම්බීර නීරස දෙයක්ද කියන එක තේරුම් ගන්නයි ඒ මොකද ඒ සාමාන්‍ය පරිසම්පාදේ ද්වාදසාකාරය ගැන බලනකොට ඒ අවිජ්ජාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස කියන ටික ඊටමත් මේ මූල ධර්ම වලටම බර ජඟුරක් ගැන කතා කරන අවස්ථාවක් ඉතින් ඒක නිසා ඒක සාමාන්‍ය එදිනදා ජීවිතයේ අදාළ වෙන්නේ නැති කොටස් වගේ තියෙනවා. මූල ධර්මයට පර නිසා. ඒක නිසා ඒක එක්කෝ ධර්මය මූල ධර්ම පැත්තෙන් දර්ශනයක් පැත්තෙන් පොතේ ධර්ම පැත්තෙන් හදාන්න කෙනෙකුට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් තමන් කරපු භාවනාවක් තව කෙනෙකුට sannivedanaya කරනකොට කියලා දෙන්න හදනකොට මේක වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම බොහොම අඩු සම්බන්ධතාවයක් තියෙනවා. කෙසේ නමුත් ඒ වගේ පසුබිම සකස් කරගන්න නැතුව අපේ ඉදින්දා ජීවිතේට සම්බන්ධ කොටස් විස්තර කරලා දෙන්න අමාරු නිසා මේ මූල ධර්මය මේ පසුබිම මේ පදනම මේ නිදාණය අදාගෙන තමයි දිකට මෙන්න වෙන්නේ. එතකොට මේ ස්පර්ශ නිසා වේදනාව හට ගන්න හැටි වේදනාව නිසා තණ්හාව හට ගන්න හැටි කියන ජීවිතේට එහෙම නැත්නම් මේ සංසාර ගමනේ ගොඩේම පිළිස එහෙම නැත්නම් කොහොමද මේ අපි නොදැනුවත්ව මේ සංසාර වලට කැරකීම කැරකෙන්නේ කියලා දැනගන්න ඒ පුරුද්දක බොහොම වැදගත් වෙනවා. නමුත් අර පසුබිම සකස් කරගෙන ආවේ නැත්නම් මේක අමාරු නිසායි මේ මේ විදිහට බලක් විදිහට චක්‍රයක් විදිහට විතර කරගෙන යන්නේ අපි සාමාන්‍ය පරිසම්පාදයෙන් තොරව සරුවචන් වහන්සේ මේ ඉන්ද්‍රිය හා සම්බන්ධ ඉන්ද්‍රිය සංවරය හා සම්බන්ධ විපස්සනාට ගැඹුරු දේශනා පටන් අර ගන්නකොට බොහෝ සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ එක එක ඇහැ කන දිව නාසය සම්බන්ධ කරලා ඒ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන තින සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා නැත්නම් වේදනා පච්චය මේ සංඥා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වෙන්නේ නැති විස්තර කරනවා. ඉතින් ඒ වගේ යනකොට ඒ ස්පර්ශ කියන මට්ටම නැත්නම් අපිට යම් කිසි දෙයක් හැපිලා යම් කිසි දෙයක් අපිට දැනිලා දැනම කෙනෙකුට හැපෙනවා කියන එක තමයි ගන්න වෙන්නේ. එතනින් එහාට තමයි භාවනාවට සම්බන්ධ කරන්න පුළුවන් කොච්චර උග්‍ර සත්‍යයක් තිබුණත් එහෙම නැත්නම් ඊටාත්ම එළඹ සිටි ජීයක් තිබුණත් අපිට මේ ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සරහා ස්පර්ශය ඇති වෙන ඇති වෙන තෙක් සිදුවෙන ක්‍රියාවල මොන විදිහකට අපිට දැනගන්න බෑ. ඒකට සරුවත්යන් වහන්සේගේ සර්වඥතා ඥාණය විස්තර කරලා විස්තර කරපු නිසා මූල ධර්ම වශයෙන් අපට සූතමේ ඥාණයට එහෙම නැත්නම් චින්තාමේ ඥාණයට අන්වේ ඥාණයට තේරුම් ගන්නව ඇර කවදාකවත් ඒ ස්පර්ශය වෙන්නේ කොහොමද කියලා දැනගන්න බෑ. වෙච්ච ස්පර්ශයෙන් පස්සේ තමයි අපිට ඒක විඳින්න පුළුවන් වෙන්නේ වේදනාවක් වශයෙන්. ඊට පස්සේ තමයි මේ වේදනාව ගැන අසතියෙන් හිටියොත් සූදානමක් නැතුව හිටියොත් ඒ වේදනාව නිසා තණ්හාව හටගෙන දුකට හේතුව වෙන තෘෂ්ණාව දැනගත්තත් නොදැනගත්තත් දිගින් දිගට දිගින් දිගට පැවැතෙමින් ඒ කෙලෙස් කිලේශ වට කම්ම වට විපාක වට වශයෙන් සංසාරේ පැවතීම සිදුවේ. ඒක නිසා භාවනාවෙන් අන්තිම ප්‍රණීතම අවස්ථාව හොඳටම ඉදුරා නීත වෙච්ච අවස්ථාව එහෙම නැත්නම් සතිය හොඳටම දිනු වෙච්ච අවස්ථාවේ පවා වැඩ පිළිවෙල පටන් අරගන්නේ ස්පර්ශයේ කියන චිත්තක්ෂණේ පස්සේ චිත්තක්ෂණ මේ මෙහෙම අපි ධර්මයේ දේශනා කරන මේ චිත්තක්ෂණ කියන එක එහෙම හිතට අල්ලන්න පුළුවන් තරමේ සියුම් දේවල් නෙවෙයි තාමත්ම සියුම් නමුත් මූලධර්ම වශයෙන් මට ඒකවත් අපිට තේරුම් ගන්න වෙනවා යමක් අපේ ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ ගැටිලා ඒ ගැටීම නිසා ඒක විඳින්න පුළුවන් මට්ටමකට පත් වුණාට පස්සේ තමයි ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ සංසාරයට සම්බන්ධ වෙන්නේ එක්ක කෙලෙස් උපදවන්න එහෙම නැත්නම් මොනු කරලා ඒකෙන් නිවන් දකින්න පුළුවන්. ඒක නිසා ඒ ස්පර්ශ කරන හැම දෙයක්ම අපි විඳිනවා නෙමෙයි. ස්පර්ශ කරන දේ බොහොම සුළු කොටසයි විඳින්නේ විශේෂයෙන්ම හිත ඇවිසිච්ච මනුස්සයා. අපි ඊයේ ඒකට කිට්ටු වෙන නිදර්ශනයක් කරගත්තා වේදනා චෛතසිකය පසපච්ච වේදනා කියන එක ගැන කියනකොට ඒ ධම්මදින්න ආත්මෙනින් වාසයේ ඉදිරිපත් කිරීම සුඛ වේදනාවක් ආවොත් එනකොට පවතිනකොට සැප වශයෙන් ඒක ගෙවෙනකොට දුක් වශයෙන් ඒ දේ ඒ විදිහට මුලමදාග අපිට දැක ගන්න බැරි වෙන්නේ ඒ පිළිබඳව ඇති රාග අනුසය ආසාව අපිව මෝහ කරන නිසායි අපිව වල්මත් කරන නිසා. ඒකම දුක් වේදනාවක් ඇති වෙනවා නම් ඇති වෙනකොට පවතිනකොට ඒක දුක් වෙන අතර ඒක නැති වෙනකොට සැප වෙන බවත් ඒකේ මුලැමැදාග අපිට ස්වාධීනව උදා මේ පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව බලන්න බැරි වෙන්නේ දුක් වේදනාව එනකොටම අපි ඒකට ද්වේෂ කරන නිසා නැත්නම් දෝෂාංශය වැඩ කරනවා නුරුස්නා ගති පාල කරන නිසා. ආය අපි අදුක්කම සුඛ වේදනාව ගැන කතා කරනකොට ඒක ආවට තීන බව දන්නවනම් ඒක සැපක් වෙනවා මම ඉන්නේ දැන් අදුක්කම සුඛය කියලා දැනගත්තා නම් ඒක ඇත්තටම සත්පුරුෂයකට හම්බෙන භාවනාවේ සුඛයක් වෙනවා. දන්නේ නැත්නම් ඒක දුකක් වඩපත් වෙන එක කම්මැලිකමක්, නීරසකමක්, කාලු ගතියක්, ඒකාකාරී ගතියක්, නිදිමත ගතියක්, හොඳු මාඳු ගතියක්, අපි සාමාන්‍ය සිංහලෙන් කියන කාලකාරී ගතියක් දැනෙනවා. මහා කාලකණී ඒ චිත්තක්ෂණේ කැමති නැහැ. මොකද හේතුව ඒක අදුක්කම සුඛ බව දන්නේ නැහැ. නමුත් මේක මේ විදිහට මේ දැක්කොත් සැපක් නොදැක්කොත් දුකක් වෙන්න වෙන්න හේතුව මෙතන මේ අවිද්‍යාන්ත කාර්යය නැත්නම් අවිද්‍යානුසේ වැඩ කරන නිසා. ඉතින් අපිට මේ අවිචාර කුසලයේ නැති කරගත්තොත් ඒක ලෙවලා අපි ඊයේ මතු කරගත්ත විදිහට සක්මන හරහෝ පරියන්කේදී මූල කර්මස්ථානයේ හරහෝ අර විඳින්න බැරි තැනට නැත්නම් මූල කර්මස්ථානය අරමුණු කරගන්න බැරි තැනට නිමිති ගන්න බැරි තැනට පත් වෙන වෙලාවේදී ආ මේකට තමයි මම එන්න ආවේ මේක දැක්ක එක සැපක් මේක උන්ට අවදි වෙච්ච එක හොඳ දෙයක් කියලා ඒ ඒ ලැබන්න පුළුවන්ගේ සැප ලැබුවොත් අපිට තේරෙන්න පුළුවන් මේ தത്വෙට අපි භාවනා කරන ඉස්සර අනන්තවත් ඇවිල්ලා තියෙනවා. අපි නිතරම මේකේ ඉන්නවා. හිතියට මොකද කවදාකවත් මේක මේ මධ්‍යම ප්‍රතිපදාවක්වත් එහෙම නැත්නම් මේකට අවදි වුණොත් මේක සැපයක් බවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒකට අපි අවිජ්ජා අනුසය කියලා කියනවා. ඉතින් දැන් භාවනා කරලා බණත් අහලා ධර්ම සාකච්ඡා කරලා කමඨාන සුද්ධ කරලා කවදා හෝ ඒ අදුක්කම සුඛය තමන්ගේ හැබෑනි මහාන බාටපත් කරගෙන එහිම උදකලා බවට පත් වෙනකොට විවේකයට පත් වෙනකොට විශ්‍රාමයට පත් වෙනකොට ඒ මිනිසයා පරියන්කේදී සක්මනේදී එදිනදා වැඩවලදී මේ ජීවිතේ ලැබිය යුතු උදකලා බවක් බුද්ධ විඳිනවා විශ්‍රාමයක් බුද්ධ විඳිනවා විවේකයක් බුද්ධ විඳිනවා නමුත් භාවනා නොකරපේ කරන කිසිම බුද්ධියක් ලබන්නේ නැහැ මොකද හේතුව ඒකට එනකොටම නීරස වෙලා කම්මැලි වෙලා ඒකෙන් පැන යන යම් කිසි දේවල් කරන නිසා ඒ භාවනා කරන එකන ස්පර්ශ කරන භාවනා කරන එකන විඳින ඒ අදුක්කම සුඛය භාවනා නොකරන එකට ස්පර්ශ කරන්න බෑ. යාර තේරෙන්නේ නැහැ ඒක වැඩ ගන්න දන්නේ නැහැ. ඒක නිසා සැප දුක් අදුක්කම සුඛ කියන මේ විදීම් ශේෂ්ත්‍රය ගත්ත භාවනා නොකරන එකන අධික සැප හොයන්නේ කටයුතු කරන්නේ එහෙම නැත්නම් අධික දුක්ඛම් වෙච්චාම අපි අධික ගන්න අඬනවා නමුත් අදුක්කම සුඛ වේදනා කොච්චර හිටියත් ස්පර්ශ කරන්නේ එතන ස්පර්ශය විඳින්නේ නැහැ ඉතින් ඒ නිසා භාවනා කරලා බලලා හොඳට විස්රාමයේ තේරුම් ගන්න එක්කන දැනගත්තොත් අපි භාවනා කරත් නැතත් සැප දුක් දෙක ඉතාම චුට්ටයි අපේ ජීවිතේ තියෙන අපි 180ක් 90ක් වෙන්නේ අදුක්කම සුඛය කියලා. ඒ අදුක්කම සුඛය අපිට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැහැ කියන අපිට විඳින්න බෑ. ඒ නිසා ඒක අපෙන් ඉබේම ගිලිලා යන දෙයක්. ඒක නිසා භාවනා කරනකොට ඒක ස්පර්ශ වෙනවා. හොඳට හිත සියුම් කරුවාට පස්සේ හිත සියුම් කරුවාට ස්පර්ශ කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කියන්න වෙන්නේ මේ ජීවිතේ අපි ස්පර්ශ කරන හැම දෙයක්ම අපි විඳිනව නෙවෙයි. විඳින්න නම් සතිය සහ සමාධිය කියන ධර්ම හොඳටම සූක්ෂම කරගන්න. හොඳටම ලෑස්තිලා යන්න ඕනේ. හොඳටම ඇසුවිරු තැන් ඥාන තියෙන්න ඕනේ. එතකොට විතරක් මේ අදුක්කම සුඛ වේදනාව දැනගෙන එයින් ජීවිතයට ආධ්‍යාත්මික ලොකු ඵලයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සතියෙන් අපි කරන්නේ හැකි තාක් කරා පැමිණෙන Taman වෙත පැමිණෙන ආපදාගත වෙන හැම දෙෙම වෙනදට වඩා එළඹ සිටි සිහියේ සියල්ලම බුද්ධ විදින්න හදන එක. සියල්ලම විඳීම වේදනය කරන්න උත්සාහ කරන එකයි. අන්නේම කරන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මේ මේ විදිහට භාවනා ජීවිතයකට නැත්නම් අපේ දැන නොදැන අප කරන්නේ අපි කරන්නේ හැම වෙලාවෙම සැප සොයාගෙන යන ගමනකදී. සැප පමණක් තිබිය යුතුයි කියන මහා මුලා ගමන කියන්නේ නිසා අපිට මේ මුලාවේ කොච්චර එතන එතනම නරක ආනිස ආධිනව පෙන්වනත් කියනවනම් අප කරන සෑම සැපසොයන ගමනක්ම කියලා වෙන්නේ දුකට. නමුත් මේ සැප දුක දෙකේ දඟල දඟල හිටියට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව හෝ ජීවිතයේ සාර්ථකයි. ආධ්‍යාත්මය තියෙන්නේ මැද පිළිවෙතේ කියලා දන්නේ නැහැ ඒකට අවුලෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරලා කරලා කරලා තේරිමකින් බේරිමකින් තුරේන සැප වේදනාවක් දුක් වේදනාවක් හැකිනම් අදුක්කම සුඛ වේදනාවක් මේ මුල මේ මැද මේ අග වශයෙන් බලන්න පුළුවන් ඒ යෝගාවචරයට ලැබෙන ලාභය තමයි නොදැන හිටියොත් සෑම වේදනාවක් හරහාම තණ්හාව පහළ වෙන බවත් දැනගෙන හිටියොත් වේදනාව හරහා ප්‍රඥාව පහළ වෙන බවත් කියන එක තමයි මෙතන තියෙන මේ භාවනාවේ කඩන හදන ගැටන ඒ නිසා ওই මහසිසාරෝගේ මහසි ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමයේ ලෝකේ විශේෂම බුදුමේ අත්ලස් ගණවල දුන්නේ ඉස්සල්ලා මුලින් ප්‍රසිද්ධව තිබුණේ මොගුප් භාවනා ක්‍රමය. ඉතින් මොගුප් සාරෝ ස්වාමීන් වහන්සේ රාතන් වහන්සේ නමක් විදිහට දැනට සලකනවා. මේ භාවනා මධ්‍යස්ථාන දැනට බුදුමේ 300කට 400කට වැඩි තියෙනවා. දැනට උනත් රජයේ උසස් නිලධාරීන් සියලුම දෙනා මොහොත් භාවනා ක්‍රමෙන් දිනුනේ. ඒ නිසා ඒ අයට නිකන් බුරුම රටේ කතාවක් තියෙනවා මොහොත් භාවනා ක්‍රමය කරන්න බුරුමෙට යනවා නම් වීසා ගන්න ලේසියි. ඒ තරම් මේ මිනිස්සු ආවල් දැන්න යන්නේ කියලා ඒ ඒ තැනක ඇඩ්‍රස් එක දැම්මත් ඒ රටේ මිනිස්සු සලකනවා. මොකද ඒක හොඳටම තහවුරු වෙලා තිබිලා තියෙනවා. ඒ භාවනා ක්‍රමේ තනිකරම අදනම් වෙලා තියෙන පරිත්‍යාගය. හරි ලස්සනට බුදුම විදිහට ඒ අවිජ්ජපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන කේ ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. සුතමේ ඥාන වශයෙන් කියලා දීලා කියනවා මේක පුරුක් <clears throat> 12ක් සහිත ධම්මලක් නම් මේ ධම්මලේ බුදුලුඹ පුරුක තමයි කඩන්න පුළුවන් තර තමයි වේදනාපච්චය තණ්හා කියන තැන කොහොමද කරන්නේ වේදනාපච්චය තණ්හා වෙන්න දෙන්නේ නැතුව වේදනාපච්චය පඤ්ඤා එනේන වේදනාව පිළිබඳ අවදියෙන් ඉන්න ඕනේ වෙන විදිහකට කියනවා නම් සැප වේදනාවක් ආවත් ඒකේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි දුක් වේදනාවක් ආවත් මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් ආවත් ඒකේ මුල මැද අග දක්න මිස සැපට ආශාව දුකට තරව සහ අදුක්කම සුඛයට ඇති නොදැනුවත් ඉබේම එන්න දෙන්නේ අපේ චිත්ත ප්‍රවාහයට එනකොටම සැප වේදනාවයි දුක වේදනාවයි සමසේ සලකනවා ඒකට මේ අෂ්ටලෝක ධර්මයේ සැප දුක් දෙකේ නොසැලෙන ගතිය කියලා අපේ සරුවචනාංශයේ දේශනා කරලා තියෙන මේ ධර්මතාවය අවශ්‍යයි. මේ දෙක පිළිබඳව යම් වෙලාවක සැප වේදනාව සහ දුක් වේදනාව පිළිබඳ සමසිතී නොසැලෙන සිතින් බලන කෙනාට පමණමයි අපේ දවසක් අපේ පරියන්කයක් සැපහා දුකහා විස්තර කරන්න පුළුවන් ඉතාලම ඩිංගිත් අයුම්ක් ලාගේ ඉඳ තියෙන අදුකෝසු නමුත් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. විඳින්න බෑ. අපි ඒකට ලෑස්ති වෙලා ගියේ නැත්තම්. ආන් මේ මෙන්න මෙතන මේ සැපට ඇලීම සහ දුකට ගැටීම කියන දෙක හැබ්බැහියට වෙන දෙයක්. අපේ යන්ත්‍රේ දුවන්නේ ඒ තාලෙටයි. ඒක නිසා දුකක් සැපක් එනකොටම සැප වේදනාව බලන මුනත වටිනාකම වශයෙන් සැප බලන ගමන ඒකේ යට තියෙන ඒ සඳහා ඇති ආකර්ෂණයක් දුක් වේදනාවක් එනකොටම ඒ වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන ගමන් ඒකේ යති නුරුස්නා ගතිය ඒකේ යතා උද්වේෂය දැක ගන්නවා කියන එක වේදනාව පිළිබඳව කරන භාවනාව ඉතාම වැදගත් කරනවා මේක සර්වඥාන්සේ සල්ල සූත්‍රය අපි සාකච්ඡා කරපු විදිහට වේදනාවක් එනකොට ඒ වේදනාව මතට තවත් අර්ථකථන දාන්න යනවා සැපට කැමැත්ත සහ දුකට අකමැත්ත එන්නකොට මල්ලන්න පුළුවන් නම් සැපත් ඇවිල්ලා යනවා දුකත් ඇවිල්ලා යනවා එතකොට අදුක්කම සුඛ වේදනාව ඒ හැම සැපකින් දුකකට මාරු වෙන තැනකදීම දුකකින් සැපට මාරු වෙන තැනකදීම අදුක්කම සුඛේ අහරහ තමයි යන්නේ මේක හරියට ඔරලෝසු බට්ටේ කරකවනකොට වගේ වැඩ කරනකොට වගේ ඔරලෝසු බට්ට සාමාන්‍ය බලනකොට ඒක කෙලවරට ගිහලා නිකන් නතර වෙන්න වගේ ඉඳලා ආයෙ පාත් වෙනවා පාත් වෙලා අනික් කෙලවරටම විශ්ිනවා විශේෂ අනික් කෙලවරට ගිහින් නතර වෙන්න වගේ ඉඳලා මේ කෙලවරට විශ් වෙනවා. ඉතින් ඒ නිසා ආසාවෙන් බලන්න හිටියොත් ඒ ඔල්ලෝස් පට්ට එක කෙලවරට ගිහිල්ලා සමතුලිත තැනකට ඇවිල්ලා විශ්විච්ච වේගයෙන් එතන එක චිත්තක්ෂණයක් නතර වෙලා ආය වැඩෙනවා. ඒක එහා කෙලවරට ගිහිල්ලා ඒ වගේම දෙයක් වෙනකොට මේකේ විචිත්‍ර තැන් දෙක වශයෙන් පේන්නේ අග්‍ර දෙක. නමුත් ඔල්ලෝස් වයින් නැති වුණොත් පට්ට හිටින්නේ හරි මැද නමුත් ගමනේ තියෙනකොට වැඩිම වේගය යන්නේ හරියට. නිසා තාමත්ම වේගයේ මැද පව කරන කවදාවත් බට දිහා බලනකොට හිතෙන්නේ බෑ. මෙයා සමතුලිත වෙලා නතර වෙන තැන මැද ලකුණ කියලා පේන්නේ. මොකද ඒ තරම් වේගයෙන් ඒ පට්ට ඉතින් හැරයක්. ඒ වගේ තමයි අපේ ජීවිතයේ සැපට සහ දුකට තියෙන අපේ මේ අබ්බැහිය නිසා සැපට ඇබ්බැහියයි දුකට විරුද්ධතාවය නිසා අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ වට නතර වුණොත් නතර වෙන්නේ අදුක්කම සිටිය. මෙතනදී තව මූල ධර්ම වශයෙන් විසඳා ගත යුතු ඒ වගේම වැදගත් වෙන කාරණාවක් තියෙනවා. ඇයි මේ සැප දුකත් අදුක්කම සුඛ තුනක් තුනම තියේදී සැපට කැමැත්ත නම් අපේ මේ ආය අනායාසයෙන් සිටින වැඩි දුකට අකමැත්ත නම් ඇයි මේ වේදනාපච්ච වේදනාව පස්සේ තණ්හාව පමණක් තියලා තියෙන්නේ ඇයි ද්වේෂය තියලා නැති කියලා ප්‍රශ්නයක් එනවා. තණ්හා වේදනාවක් එනකොට සුඛ වේදනාව නම් තණ්හාව අපිට ඒක තේරෙනවා. දුක් වේදනාවක් නම් තණ්හාව වෙන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවක් නම් අවිද්‍යාව තියෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ මෙතන වේදනාපච්ච තණ්හා මේක පිළිබඳව පසුකාලීන ආචාර්යවරු විස්තර කරනවා ඒක හරීම මේ බොහොම සියුම් කාරණාවක් කිලි කරනවා එකේ අපි හිතමු යම් අපිට සුඛයක් ආවේ ප්‍රියන් හා එක්වීම නිසායි කියලා. අපි ප්‍රිය රූපයක්, ප්‍රිය රසක්, ගඳක්, තත්ත්වයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් සහ අපිට ඕනේ හොඳ අදහසක් මතුවෙනකොට අපි ඒකට ප්‍රිය කරනවා. ඒ නිසා අනාපදයක් එනකොට ඒ රාගානුසය වැඩ කරනවා. රාගාංශයේ සමානලාට ඒ අරමුණත් වහලාගෙන රාගාංශය වැඩ කරනවා එතකොට ද්වේෂ නරක අරමුණක් ආවම අකමැති රූපය සත්‍ය ගන්ධයක් රසයක් ආවම එතන කොහෙද තණ්හාවක් වහලෙන්නේ ඇත්තටම පහළ වෙන්නේ ද්වේෂය නමුත් මේ ද්වේෂය පහළ වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් කෙරෙහි ඇති තදබල තණ්හාව නිසාමයි. නැත්නම් ද්වේෂය පහළ වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අක්‍රීය සංපයෝග දුක්ඛ කියලා එකක් තියෙනවා. අපිට අක්‍රියන් හා එක්වෙන දුකක් තියෙනවා. ඒ දුකක් කියන වෙලාවට ඕනම වෙලාවක පාවිච්චි කරලා බලන්න ඒ අක්‍රීය සංපයෝගය. ඒ කියන්නේ අමිහිරි රූපය සත්‍ය කන්දයක් හසක් එනකොට අපි ඒකට වෛර කරන්නේ අපි ඊට ඉස්සෙල්ලා මේකට වඩා හොඳ එකක් දැකලා තියෙනවා. අපි ඒක ලබා ගන්න මේක බාධා කරන නිසා මේකට වෛර කරනවා. ඒක නිසා නරක අපි කියන දුක් වේදනාවක් එනකොට දුක් වේදනාව පිළිබඳව එන වෛරය කවදාකවත් ඊට වඩා සැපයක් පිළිබඳ ආශාවක් නැති කෙනෙකුට කවදාවත් වෙන්නේ. ඒ නිසා පුංචි ළමයෙකුට ඒ වගේ නරක රූපය සද්දය ගන්ධයක් සැක වදුනට එයාට ඊට වැඩිය හොඳ දෙයක් පිළිබඳ හැඟීමක් එන්නේ නැති නිසා ඒ හය හතර තේරෙන කෙනෙකුට තරම් තරහ යන ගතියක් එන්නේ. ඒක නිසා හොඳට බලන්න ඕනේ අපි යම් කිසි දෙයකට අකමැත්තක් දක්වනවා. අපි කියනවා මේ බෙහෙත් අරගන්න. බෙහෙත් සුපර් මාකට් එකට ගියම ගොඩක් දේවල් තියෙනවා. මම කියනවා කෙනෙකුට කියලා මම නෙවෙයි දත් එකක් දත් දෙකක් කියනවා. ඒ ගේන එක හොඳ නැහැ. හොඳ නැති වෙන්නේ හේතුව මොකද මම දන්නේ මේකට හොඳ එකක් තියෙනවා. ආවිචි කරලා දිනවා ඒක මෙයා මට ගෙනත් දුන්නේ නැහැ කියලා තරහ වෙනවා මිසක්කා. සුපර් මාකට් එකේ තියෙන ඩබ්බේ ජාති වෙන හැඟීමක් මට නැත්තම් කවදාකවත් මට තරහ යන්නේ නැහැ මට එන දෙන දේ මම බාර ගන්නවා ඒක නිසා තරහට නරක දෙයට දුක් වේදනාවට එන තරහ හැම වෙලාවෙම ඊට වැඩිය හොඳ දෙයක් පිළිබඳව ඇති ආශාවෙන් හේවණලක් වශයෙන් පත් ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක පශ්චාත්තාපයකට කම්මැලිකමකට, නීරසකමකට, ඒකාකාරීකමකට, තනි වෙච්ච පාළු ගතියකටපත් වුණා නම් අපි මේ චිත්තක්ෂණයට දිස් දෙන්නේ ඊට වඩා හොඳ එකක් ලබා ගැනීමේ අදහස. ඒ නිසා අපි හැම වෙලාවෙදීම වර්තමාන මොහොතට ද්වේෂ කරනවා, අතීතයට සහ අනාගතයට ප්‍රිය කරනවා, විශේෂයෙන්ම අනාගතයට සැලසුම් කරනවා. මේ වගේ කාලකන්ණි පාළුකතියක් නෙවෙයි වමට මේක වැඩි උඟක් සැප පහසු ඇති මේ දේවල් ලැබේවා කියලා වර්තමාන මොහොතේ තියෙන द्वේෂය තමයි අනාගත සැලසුම් කරන්න එහෙම නැත්නම් අනාගතයේ හොඳ දෙයක් ලබන්න අපිට සැලසුම් කිරීමේ මූලික අවේ ලබා ඒකෙදී අනාගත සැලසුම් කිරීම හොඳ දෙයක් ප්‍රගතිශීලී දෙයක් නිර්මාණශීලී දෙයක් කියලා අපි සමාජ මට්ටමක් හදාගෙන හිටියට වර්තමාන මොහොතේ තියෙන द्वේෂය කවදාකවත් එලි දක්වන්න අපිට බෑ. අපි දකින්නේ අපි අපි සම්ලෝක මේ ධර්ම එහෙම නැත්නම් ලෝකීය ඥාන හැදිලා තියෙන්නේ නව නිර්මාණයට අපි තෑගි දෙනවා හැම දේ දුන්නත් මේ වර්තමානයේ තියෙන द्वේෂය නැත්තම් කවදාකවත් නව නිර්මාණයක් හෙට බෑ කියන පරම සත්‍ය අපි යට කරගෙන තියෙනවා ඒක නිසා භව තණ්හාව හා විභව තණ්හා විස්තර කරනකොට මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තණ්හාවනේ මේ අද විඳාපච්ච තණ්හා කියන කාරණා ගත්තාම මේක දරුවත්වයෙන් පෙන්වා දීලා තියෙන්නේ කම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේක මේ කියන අපි මේ විතර කරන්න හදන පෙත්තතිගේ ගීල බැලුවොත් කාම තණ්හාව කියලා කියන තමන්ගේ දුරක් පිළිවි. ඇහැට රූප, කනට ශබ්ද, ගන්ධ රස පහස වශයෙන් මේ මොහොතේ තමන්ගේ ඉදuranda දක්වන ඉදuram පිනවීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ කාම භෝකී රූප ශබ්ද ගන්ධ රස දේවල් වලට කියනවා කාම ගුණ කියලා. ඒකට ඇති අසාරති අසාර කියනවා කාම රාගය කියලා. නැත්නම් කාම තණ්හා කියලා. නමුත් මේ මම මේ මොහොතේ විඳින සැප මට හෙටත් ලැබෙනවා නම් මේ තන විතරක් මේ gedara ගියාමත් ලැබෙනවා නම් මම විතරක් මේ මගේ අයටත් ලැබෙනවා නම් දරුවන්ටත් අම්මලත් ආතරත් නෑදෑයින්ට ඒකට කියනවා බල කරනවා. ඒ කියන්නේ තමන්ගේ මේ මොහොතේ ලබන කාම ඉදරක් වෙනවීම නෙවෙයි. ඒක අගය කරලා ඒ දේ ඊගාව චිත්තක්ෂණේ තෝ මේක මම යණ යන තැනක් ඕනේ මගේ යාළුවන්ටත් ඕනේ මගේ නෑයින්ටත් ඕනේ මගේ හිත මිත්‍ර සියලු දෙනාටම ලැබෙන්න ඕනේ කියලා මේ ලැබූ කාම තණ්හාවම ඇතිරි ඉතිරියක් භවයේ පුරාම ඇතිරියක් වෙනකොට තමන්ගේ කාම තණ්හාවෙන් යම් ලබන යම් ආස්වාදයක් කරන ඒක පාලා දීලා හෝ තමන්ට ලැබෙන ඒ විවේකයේ හෝ රූප ශබ්ද ගන්ධ රස පාවා දීලා හෝ මගේ අයට ඇති කිරීම සඳහා මනුෂ්‍යයා උත්සාහ එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ සැප නොවිඳ ඉදිරි චිත්තක්ෂණේ සැප ලබන්න හෙට සැප ලබන්න ලබන අවුරුද්ද සැප ලබන්න අපි වෙහෙස වෙනවා එහෙම නැත්නම් මෙතන තියෙන දෙක gedara ගියාම හම්බෙන්න උත්සාහ කරනවා නමුත් අර තමා වශයෙන් තමන්ගේ ඉදurang පිනවීම බොහොම සීමිත සම්පත් ප්‍රදේශයකින් කරන්න පුළුවන් ඉදurang ටිකට වෙන්නේ. නමුත් මගේ අයට දෙන්න ගියාම වෙන තැනකටත් වෙන වෙලාවකට දෙන්න ගියාම මේක විශාල ව්‍යාපාරයක් වෙනවා. නමුත් අපිට තියෙන සීමිත සම්පත් වලින් මේක ලබා ගන්න බැහැ. එතකොට මේ Tamange දියත් කරපු ඒ මේවා මගේ අයටත් ඕනේ, නෑදෑයින්ටත් ඕනේ, කිට්ටුවන්ටත් ඕනේ. ඒ සඳහා Tamange පිළිගේ පාවා දීලා වැඩ පිළිවිලක් කරගෙන යනකොට කවුරු හරි විරුද්ධ වුණොත් අනිවාර්යෙන්ම අනිවාර්යම ද්වේෂ කරනවා අනිවාර්යම විනාශ කරන කර්මට ආසාවම ද්වේෂක් වඩපත් වෙලා විභව තණ්හා කියන්නේ නාස්තික දෙයක් Tamanට විරුද්ධ වෙන දේ විනාශ කරන බැන්න තමයි සීදීන සක Taman වහකන ඒ ධර්මතම කාම තණ්හාවෙන් ඉතරී පැතිරියාමක් නම් භව තණ්හාව කියලා කියන්නේ භව තණ්හාවට කවුරු හරි විරුද්ධ වුණොත් සිංහල බුද්ධ ධර්මයට අත තියන්න ගත්තොත් එහෙනම් එහෙනම් Taman නිවන් දැකලා පැත්තක තියේදී කඩු ගන්නවා ඉදිරියට යන තරය යන නිසා තණ්හාව වුණාට කාම භව තණ්හාව කියලා විභව තණ්හාට යනකොට භව තණ්හාව කියලා කියන්නේ ආශාව සම්පූර්ණ කිරීම විභව තණ්හාව කියලා කියන්නේ ඒකට විරුද්ධව නැගී හිටින අය ඕනම කෙනෙක් විනාශ කරන නැත්නම් තමයි විනාශ කරන්නේ. අන්න ඒ වගේ තමයි අපිට වේදනාවක් ආපුවාම නරක රූපයක් නරක සද්දයක් නරක අරමුණක් ආපුවාම ඊට වඩා හොඳ එකක් පිළිබඳ අපේක්ෂාවක් තියෙන නිසා ඊට වඩා හොඳ එකක් මවන්නේකට ලැබිය යුතුයි කියන නිසා අර ලැබිච්ච එකට ද්වේෂ ඒ ද්වේෂය නිසා දුක් වේදනාවක් ආවත් අපි ඊට වඩා තියෙන සැප වේදනාවකට ආශාව නිසායි දුක් වේදනාවකට දුකක් වෙන්නේ කියන පදනමෙන් දුක් වේදනාවක් ආවත් තණ්හාමයි ක්‍රියාත්මක කරන සැප වේදනාවක් ආවත් තණ්හාමයි ක්‍රියාත්මක කරන නිසා සර්වචන් වහන්සේ සංසාර දුකට නැත්තම් දුකට ප්‍රධාන හේතුව වෙනකොට එකම හේතුවක් වෙලා තියෙන්නේ තණ්හාව පමණයි. ඉතින් ඒක නිසා මේ කරන ප්‍රදේශයේ මේ ඉතාම ප්‍රියවන්තව මේ වැඩේ කරගෙන යනවා. නමුත් බැරි වෙච්ච එක වෙලාවක මේ ආතාව එකපාරට ද්වේෂයක් බවට මාරු වෙන එක මොනම විදියකින්වත් තර්ක මනසකට අල්ලන්නේ. ඒක හරීම ඉතාමත්ම සූක්ෂමයි. ඒක නිසා බටහිර මානසික විද්‍යාවේදී මේක අල්ලගන්න ගොඩාක් කල් ගියා. කටිල මානසික විද්‍යාව දිගටම කිව්වා මේ සියල්ල මිනිස්සයා මෙහෙවන්නේ ආසාව නිසායි. බුදුජානක කියපෙකම කිව්වා. තණ්හාව නිසා ශෝකේ ජානනේ වෙනවා කිව්වේ නෑ. තණ්හාව නිසා මිනිස්සයා මේ මෙහෙවීම ඔක්කොම කරන තණ්හාව නිසායි කියලා. ඉතින් එහෙව් එකන තර්සීදීන සරන්නේ කොහොමද? එහෙව් එකන මේ තව කෙනෙක් තණ්හාව තියෙනවා මරන්න යන්නේ කොහොමද කියලා බැලුවොත් තමන් කරගෙන යන වැඩපිළිවෙලට විරුද්ධ භාවයක් ඇති වුණොත් එක්කෝ ඒ විරුද්ධ බාහිර බලවේගය හෝ තමන් විනාශ කරගන්න මට්ටමට යනවා. ඉතින් ඒ භව තණ්හාව ඉඳලා විභව තණ්හාට මේ මාරු වෙන තැන හරිම සූක්ෂමයි. ඒක හරි අමාරුයි සමාජයක දකින්න. ඒක හරි අමාරුයි තව කෙනෙක්ගේ දකින්න. උංගා සැලකිලිමත් වුණොත් Taman තුල දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කරුණාව කරුණ දෙක තව කෙනෙක් කෙරෙහි ඇති අනුකම්පාව. ඒ අනුකම්පාවෙන් වැඩ කරගෙන යනකොට දැන් තියෙන වෛද්‍ය විද්‍යාව එකක් තමයි ලෙඩා ඇද්දෙනවා. ඒකටම ලෙඩා ඔක්සිජන් වලින් වැඩ කරන්නේ අයන් හાર્ට් එකෙන් වැඩ කරන්නේ ඇදී ඇදී යනකොට වෛද්‍ය විද්‍යාවට තීන්දුව කරන්න වෙනවා ජීවිත විවරණ. ඒ කියන්නේ ඉන්දොනේසියා වලට ගියාට පස්සේ නතර කරන්න වෙනවා. ඒ නතර කරන්න යනකොට ඒ අනුකම්පා කරපු මණ්ඩලයටම තීන්දුව කරන්න වෙනවා අග්ගෙක ගලවන්න. එහෙම නැත්නම් ලෙඩා නැති කරන්න. එතකොට අනුකම්පාව එක තැනකදී ඒ ඒ ප්‍රහාණය කරන දිහා බලන්න ඉන්න බැරි ගැතියකටපත් වෙලා මරලා දාන්න ධර්මයට යනවා. ඒ නිසා ඔය බයිච් විද්‍යාවෙන් එන්නේ ඉස්සලා දුවා වෙලියට තුනා කරුණාව නැත්නම් අනුකම්පාවේ හොඳට සතිය අහුනේ නැත්නම් ඒක පාඩම තමයි අනුකම්පා කරන එක මරන්න පුළුවන් තරමට Tamanටම හිතේ ද්වේෂයෙන් ඉඳී කියලා කියන්නේ. ඒ නිසා කරුණාවේ මෛත්‍රිය රාගයට වැටෙන බව කරුණාව වැරදියට පාවිච්චි කළොත් ඒ Taman කරුණා කරන අරමුණට ද්වේෂ කරන බවට ඒ දෙකටම ආදීනව දෙකක් තියෙනවා. ඒක නිසා ඒ වෙන භාවනා කරනකොට ප්‍රයෝජන සලකලා කරනවා මිස තිබුණ පරියට කරන්න යන්න නරකයි. ඒක මේ මේ මේ කතාව නිකන් සාමාන්‍ය බුද්ධි උදපු මේ බෞද්ධ භාවයේ සඳහා කියන එකක් නිසාක මේකට සම්බන්ධ නැහැ. කෙසේ නමුත් මේ වේදනාවක් එනකොට සුඛ වේදනාවේ දුක් වේදනාවේ අදුක්කම සුඛ වේදනාවේ හැම දෙෙදිම තණ්හා හේවණල්ල තමයි හැම වෙලාවෙදීම සංසාරයට බැඳලා තියෙන නැත්නම් දුක ඇතිකරන ඒක වෙලා තියෙන්නේ මේක බුදුචාරින් මහතල විශේෂම බුද්ධකෝසාචාරින් වහන්සේ කියනවා දුක පිළිබඳ ඇති සැප පිළිබඳ ඇති ආශාව ඉෂ්ට කිරීමට අපි ඉෂ්ට කිරීමේ අපේ ප්‍රයත්න ඉෂ්ට කිරීමේ අපේ වැඩපිළිවෙල අවිද්‍යාව වශයෙන් පෙනී යනවා. සැප ලැබීම සඳහා ඇති ආශාව, ජීවිතේ සැප ලබාගන්න ඇති ආශාව අවිද්‍යාව ස්වරූපයෙන් පෙනී යනවා. දුක පිළිබඳ ඇති අවිද්‍යාව අපි තෘෂ්ණා කරනවා. අපිට දුක දුක පිළිබඳව අපි පුදුමාකාර විදිහේ තෘෂ්ණාවක් තියෙනවා. තමන් දුක් විඳින කෙනෙක් වාට කියාපාන්න අනුන්ගේ අනුකම්පාව ලබා ගැනීමට අපි নানা ආකාර ඕලම් කරනවා. අපි දන්නවා බාහිර කියලා කිව්වටක් නැහැ කියලා. ඒ නිසා දුක පිළිබඳ ඇති අවිද්‍යාවක් අපි ළඟ තියෙන එකට තෘෂ්ණා කරනවා. කලියු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙ නෙමෙයි අපි කරන්නේ. අපිට දුකක් ආවම අපි අනුන්ට කියා ගන්නවා. කියාපැමින් අනුකම්පාවක් ලබාගෙන ආයසරයක් මම ආයනි දිනු කරගන්න හදනවා ආයසරයක් තෘෂ්ණා දිනු කරගන්න හදනවා ආයසරයක් තණ්හා කරනවා ඉතින් ඒක නිසා වේදනාවක් එනකොට මේ වේදනාව අරහා භාවිත මනසක් තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම තෘෂ්ණා පහළ වෙනවා භාවිත මනසක් තියෙන කෙනෙක් මේ වේදනාවේ වැඩ කරන යාන්ත්‍රණය දැනගෙන තණ්හාවක් ඇති නොවන විදිහට වේදනාවක් පිළිබඳ ප්‍රඥාවක් පහළ කරගත්තොත් මේ පුරුකෙදී ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි උගත දුක්ඛ සත්‍ය දෙවෙනි එක සමුදය සත්‍ය සමුදය සත්‍ය වෙලා තියෙන තෘෂ්ණාව තෘෂ්ණා පිළිබඳ අවබෝධය තෘෂ්ණා පිළිබඳව මුලැමැදාක දැක ගැනීම මේ විපස්සනා විදි කරන ප්‍රධානම අපි එල්ල කරලා තියෙන එක තමයි. ඉතින් මේ තෘෂ්ණාව නිසා තෘෂ්ණාව මූල හේතුවක් වෙලා අර එදා ප්‍රශ්නයක් මම පස්සට දාපු මම මේ වෙලාව ඉස්සරහට ගන්න කැමතියි. හතර ආකාරයෙන් අපේ සංසාර වැඩෙන ආහාර එකතු ඒ සංසාර වැඩෙන්න ගන්න ආහාර જાති හතරටම ආසන කාණ තෘෂ්ණා. නමුත් ඒවා දිහා බලනකොට ඒව අපි හිතලා කරන තෘෂ්ණාවක් නෙවෙයි. නමුත් අර කියන විදිහේ බොහොම වංචනික තාලවල වලට ෂට ගති වලට අපි ඒ තෘෂ්ණා කරගෙන තියෙනවා. ඒ හතර ආකාර ආහාර වෙනකොට සර්වඥාන්සේ පෙන්ලා තියෙන්නේ කබලිකාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඒකෙන් අපි කබලිකාර ආහාර කියන එකෙන් ගන්න දෙන්නේ රූප ධර්මය කියන. ඕජාව වශයෙන් අපි ලබන අපි කන කෑම කියලා ගන්න පුළුවන් කැපලිකොට හපා කන ආහාර. ඒ කබලින්කාර ආහාර ගත්තාම අපි දන්නවා ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා සබ්බේ සත්තා ආහාර රට්ටිකා කියලා ආහාර පිළිබඳව පරම සත්‍ය බුදුහම දේශනා කර තිනවා කුමාර පඤ්ඤාවල අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඒක නාම කිම් ඒක නාම කිම් එතකොට ඒ සෝපාක කියලා කියන්නේ සබ්බේ සත්ත ආහාර පිළිබඳ සියලුම සත්‍ය ආහාරකට අරන්දලා තියෙනවා ඒ නිසා ආහාරයට අපි නැතුව බෑ නමුත් පුතත් දැනගෙන තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි කොතනද නතර කරන්නේ කියලා දන්නේ කාගෙන කාගෙන කාගෙන ගියාට පස්සේ අන්තිමට මේ අද තියෙන ලෙඩ සේරම කැම නැති නිසා අපෝව නෙවෙයි කැම වැඩි කරන අපෝව. කැම නැතිකම ලෙඩ රෝගයක් තියෙනවා ඒක දක්න අප්‍රිකාවේ පැත්තේ ඒ වසන මේක දුර්භික්ෂය. ඒක නෙවෙයි ලෝකේ පුරාම තියෙනක කැම වැඩි කරන. මේක නිසා ඔය අපේ ප්‍රොෆෙසර් දීදීසික පොතක් ලිව්වා දිවෙන් සිය දිනසකට කියන්නේ. මේ දිව පිනවන්න යාම නිසා වහබිනන එක සැරේම අරනවා මේක ටික ටික මරනවා. හොඳට ඕම දන්න මේක හොඳ නැහැ කියලා ජීවිත ජීවිත නැස ගන්න කියලා මේක සර්වඥාන්සි මේක පිළිබඳව පුදුමාකාර විදිහට ඥාන විඥානයට කරුණු කියලා කියනවා. සාමාන්‍ය ලෝකෙට යෝගාවචරයට කියලා කියනවා. ඒ වගේ මේ කපලිකාර ආහාර මාර්ගයෙන් සංසාරේ වැටෙන හැටි විස්තර කරලා මේ නිසාම යෝග ජීවිතයට යනකොට තුන් වෙල දෙවෙලට අරු කරන්න කියලා කියන නැත්නම් උදේවරු පමණක් ආහාර ගන්නයි කියලා කියනවා. මේක හරි අමාරුයි ඒ බටේට වගේ රටක කියලා දෙන්න. මොකද කෑම දාස ළමයි ඉන්න හරියක්. ඉතින් මේ මිනිස්සුන්ට කිව්වොත් එimhe භාවනා කරන්න කියලා මේ උදේවරු විතරක් කෑම ගන්න කියලා. ඒ අර මේ ළඟදී මම පොතක් කියුවා. ඒකේ කියලා තියෙනවා මම හිතන්නේ සයිකියාට්‍රික් කෙනෙක් කියන්නේ thinking slow and fast කියලා පොතේ නමක බොහොම ප්‍රසිද්ධ මිනිසෙක්. ඒකේ පළවෙනිම ඒක පොත් විවිධයෙන් සඳහන් කරලා තියෙන්නේ එයා ගිහිල්ලා තමන්ගේ අවසාන අන්තිම කැමැති පත්‍රය ලියන්න හදනවා ලෝය කෙනෙක් ආවා. ඊට පස්සේ කියනවා මම යම් විදියකට මොලේ මැරිලා හදවත විතරක් තිබුණොත් කරුණාකරලා මාව මරලා දාන්න කියලා තීන්දුව කරා කියලා. මම ඇද්දද්ද යන්න එපා. මොකද එහෙම නොවුනොත් එහෙම දැන් බටේදී අල්ලුයිම අවුලක් තියෙන මේ මරණය කියන්නේ. ඕස්ට්‍රේලියාවේ පමණ මරණයකට ලක්ෂ 15ක් යනවා අඩුම දැන්. ඕනම කෙනෙක් ගෙදර මැරුණොත් අනික් අයට ලක්ෂ 15ක් යනවා. ඒ තරමටම හදලා ඉවරයි. ඒ නිසා ඒ ගෙදර මිනිස්සුන් මැරෙනකොට මුළු පවුලක් මරාගෙනම තමයි. මොනම තාලෙකින්වත් කුලේ ඉන්නවා. ඒ නිසා මේක නැති කරන්න සමහරු බොඩි එක දෙනවා මෙඩිකල් ෆැකල්ටි එකට. নানা ආකාර දේවල් කරනවා. ඊට පස්සේ පැරණ වෙලාවේ අනිවාර්යයෙන්ම ස්පිරිතාලේ වෛද්‍යවරයෙක්ගේ අනුදර්මය හදේ තියෙන්න ඕනේ. නැත්නම් ගෙදර මිනිස්සුන්ට නඩු දානවා මෑන්ස් ලොටර් කියන්නේ. ඒ නිසා මොන විදියෙන්වත් ගෙදර තියන්න බෑ. ඊට පස්සේ ලෙඩාට අවශ්‍ය වෙලාවට යාට ඒ ලාස්ට් විල් එක ලියන්න ඕනේ. මම මේක නට වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක පළවෙනි ජානිකාව පෙන්නනවා. එයා ගිහිල්ලා ලෙඩා කියනවා මේ මට මේක ලියා. එතකොට මේ ලෝය කියනවා ඕක තනි අදහසක් දැන්නේ මොකද කියන්නේ heart එක මැරලා brain එක පණ තියෙනවනම් කැමතිද brain එක මැරලා heart එක පණ තියෙනවනම් කැමතිද කියලා. මෙයා කියනවා කොයි එකකවත් පම් කැමති නැහැ මැරෙනවා. ඊට පස්සේ කියනවා liver එකයි kidney එකයි lungs නෝ වැඩ කරන්නේ. ඒක ටික වැඩ කරනවා. දැන් මොකද කියන්නේ? දැන් මැරෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට මෙයා කියලා කියනවා digestive system එක වැඩ කරනවා නැත්නම් වැඩ කරනවා. ආයේ නම් තියන්නේ කියලා කරනවා. බලන්න කෝපි එකක්වත් බොන්න කියලා. අනිත් ඔක්කොම බ්‍රේන් එක වැඩ කරන්නේ මැෂින් එකේ මට හැබැයි කන්න පුළුවන් නම් එහෙනම් මරන්න බෑ කියන්නේ. හරි ලස්සනට බෙන්න තියලා තිනකලා මැරෙන්න ගියත් අපි හෙට්ටු කරනකොට ඔතනම හෙට්ටු කරන්නේ. ඒක ඒක නිසාම ਸਰවචන් වහන්සේ මේ කබලිකාර ආහාර මාර්ගයෙන් කබලිකාර ආහාර නිසාම අපි කියනවා survival of the fittest කියලා මේ බලවතා ජයගනි කියන කතාවෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපි මුළු පරිණාමයේම හැදිලාවිලා තියෙන්නේ මේ ආහාර සඳහා ස්වභාවික වර්ණය තුළ. ඒ නිසා ඒකට තියෙන බන්ධනය එසේ මෙසේ එකක් නෙවෙයි. හැබැයි ඒක විතරක් නෙවෙයි සංසාරේ බැඳෙන්නේ නම් මේ කබලින්ක ආහාර තෘෂ්ණාව නිසා සම්බන්ධ වෙලා තියෙන ආකාරය විස්තර කරපු සාස්ෘණන්සලා දෙන්නයි හිටියේ මම හිතන්නේ හිටියන මහවීර සාබුදුරජාණන් වහන්සේ ඒ දෙන්නම තාමත්ම රූක්ෂ ජීවිත කියන්න බෑ පුළුවන් තරම් අර පිළිමැස්පේ ප්‍රයෝජනේ සලකලා මේ ආහාර පාවිච්චි කිරීම පිළිබඳ කතා කරනවා. ඒ මහාවීර බුදුරජාණන් එහාට ගිහිල්ලා හැම වෙලාවෙම වතුර පෙරනකොට වතුර බොනකොට කතාවක් සතික් නොඉදිරි තාමත් පෙරහන් කඩකින් පෙරලා ඒක නම් සංඝයාට බුදුරජාණන් කියලා කියනවා මොනම විදියකින්වත් වෙන ජීවිතයක් හානි නොවන විදිහට ආහාර ගන්න ආහාර ගැනීමේදී පාත්‍රයක් පාවිච්චි කරන තහනම් අත් දෙකට පිටිපස්ට යන්න ඕනේ බිම දාගෙන වළඳන්න ඕනේ ඒ සඳහා කිසිම සුඛෝභෝගීත්වයක් දෙන්න එපා. මොකද ආහාර නිසා මේ කෙලස් වැඩෙනවා. ඒ නිසා තනි වේල වරඳලා හුලං විනාතර කට ඇරගෙන අද්දක දිග ඇරගෙන කෙලස් ගෙවන් කිරීම සඳහා ක්‍රියා නොකර ඉන්න වගේ වැඩ කරලා තියෙනවා. බුදුරජාණන්සේ ඒකට හරි මැද පිළිලක් වෙනක් තියෙනවා. ආහාර සඳහා සෘෂ්ණාව ඇති නොකිරීම සඳහා පිළ පිළ පාස වළඳන වේලාවේදී ඒක ප්‍රතිවේක්ෂා කර කර වළඳන්නේ කියලා මේ පිට මම කන්නේ මොකටද කියලා. ඉතින් ඒක මේ සාමනීර වෙනකොට පැවිදි වෙනකොට ප්‍රතිවේක්ෂ හතරක් බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා. ශිවර වළඳන වෙලාවේ, ශිවරක් අඳ ගන්න වෙලාවේදී, දානි වළඳන වෙලාවේදී, සීනාසනයකට කොට වෙන වෙලාවේදී සහ බෙහෙත් පිටර පාවිච්චි කරනවා. ජීවර බින්ද පාස සීනාසන ගිලානක් පත්‍ය කියනවා. ඒකෙදී පින්න පාතේදී පටිසංකා යෝනිසෝ පින්න පාතම් පටිසීවා. මම එළඹ සිටි හිණි යුක්තව නැත්නම් ප්‍රඥාවෙන් යුක්තව මේ පින්න පාතේ සේවනය කර මේ පින්න පාතේ වඩින කොටත් පින්න පාතේ බාර ගන්න කොටත් වළඳන කොටත් අරන් කටයුත්තකදීම පටිසංකා යෝනිසෝ යෝනිසෝ පටිසංකා කියන එක අනිපත් හරලා කියන්නේ නිකන් යෝනිසමනස්කාරයෙන් යුක්තව. නිවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය. මම මේ පින්න පාතේ ගන්නේ Java පිළිස නෙවෙයි. නේවදවාය නේවදවාය නමදාය මද මදේ වඩන්න නෙවෙයි. කාම මේ ඇෆ්‍රොඩීසියා එහෙම තමයි කාමේ වඩන ආහාරයක් සඳහා නෙවෙයි. නේවදවාය නමදාය නමණ්ඩනාය. මණ්ඩනාය කියලා කියන්නේ ඒ බොඩි බිල්ඩින් කරන කතියේ මසල්ස් වැඩෙන විදිහට ඒ මස්පිඩු දැක්වීම පිළිස කරන කැමවල જાතිම ඒ සඳහා නෙවෙයි. න විභූෂණාය මේ හැමේ චවි වර්ණය වැඩි කරන්න වෛශ්‍ය වෘත්තන් තමන්ගේ වෛශ්‍ය වෘත්තිය සඳහා අංගපසංග පෙන්නගෙන කරන දෙල්ලමක් වගේ ශරීරයේ අනුගේ හිත් තමන් කෙරේ අද ගන්නත් නෙවෙයි කියලා මේ කාරණා හතර සීපත් කරන්නයි කියලා කියනවා ආර ගන්න. නේව දවාය නමදාය නමඩනාය න විභූෂනාය යාව දේව ඉමස කායස තිතිය මේ මගේ කය නඩත්තු කිරීම සඳහා පමණයි. uppannanta වේදනා පටිච්චකාමී බඩගිනි දුක පැමිණිච්ච එක නම් මේකෙන් නැති කරනවා අන්න නවංච වේදනා උපාදාය අලුතෙන් මේ කැපත රෝගය කියලා කෑමෙන් ඇති කරන රෝග ඇති කිරීම සඳහා නෙමෙයි. ඇති නොවීම පිළිස ආගියට අවස්ථ වේලාවෙදී කෑම නතර කරනවා. භ්‍රමචර්යානුකහය භ්‍රමචර්ය රැකීම සඳහා පමණයි මේ විදිහට දීර්ඝ ප්‍රතිවේක්ෂ වාක්‍යයක් මුතු ජනති මතක් කරලා දීලා තියෙනවා. ආහාර ගැනීමේදී මේ තෘෂ්ණාව ආහාර මතින් ඇති කරගෙන මේ ජීවිතයේ නාන නානපකල්ලි රෝග ඇති කරගන්නවා සංසාරේ දික් වෙනවා. ඒ වගේම ආර්යවංශ සූත්‍ර ප්‍රතිපදාවේදී බුදුජාණන් වහන්සේ ඒ පින්නපාත මහාරිය වංශයේදී දේශනා කරලා තියෙනවා පින්නපාතයක් වන්දන වෙලාවේදී පින්නපාතයක් අසුර කරන වෙලාවේදී පුළුවන් තරම් ඒකේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා කරපු විදිහට අලද්දාද චීවරන්න පරිතස්සති ලද්දාද චීවරං අගතිතෝ අමිචිතෝ අනජහපන්නෝ ආදීනව දසාවි නිස්සරණ පන්නෝ පරිවිදති. තමන්ට මනාප පින්න පාතේ නොලගුණයි කියලා හිතමනාව කරගන්නත් එපා. මුද්ද මනාප රුචි කැමැති ආකාරයේ පින්න පාතයක් ලැබුණයි කියලා ඒකට රසවේගයක් ඇති කරගෙන මට විතරයි ඒක ලැබුණේ අනිත් එකකට ලැබුණ නැහැ කියන විදිහේ මහානකාරකමක් ඇති කරගන්න ගන්න එපා මේක උදු නිසරණාධ්‍යාසයෙන් පාවිච්චි කරන්න. ඒ වගේම තමන් ඒ විදිහට පින්නපාතේ පිළිපත හැසිරිය යුතු ආකාරයෙන් නැත්නම් ප්‍රයෝජනෙන් සලකලා පින්නපාත වලඳන තමන් දැනගන්නේ. එහෙම දන්නේ නැතුව කෑදරකමකට කන කෙනෙක් දැකලා ඒක නම් පහත් කරලා හිතන්න යන්නත් එපයි කියලා කියනවා. තමන් උසස් කරලා හිතන්න යන්නත් එපයි කියලා කියනවා. ඒක මම හිතනවා ඉතාමත්ම අමාරු දෙයක්. තමන් මේ පින්නපාතේ වෙනුවෙන් කබලින්කාර ආහාර වෙනුවෙන් හරියට පිළිපැදිය යුතු ආකාර දැනගෙන ඒක නොදන්න කෙනෙක් කැමති කිසු කෙනෙක් දැකලා නිවාත්තුක්කං සේදිනෝ පරමම් වේති. මම නම් මේක හරියට සාත්‍ය දන්නවා යා දන්නේ නැහැ කියලා නිකමටවත් තාරාතිරමක් ඇති කරන්න එපයි කියලා. අනේ විදිහට ආහාර සම්බන්ධව නැත්නම් ආහාරය නිසා ඇති වෙන්න පුළුවන් තණ්හාව සම්බන්ධයෙන් පුදුමාකාර නීති පද්ධතියක් වැඩ කරුළු බඳිලා විශේෂයෙන්ම උපසම්පදා සීලයට යනකොට නැත්නම් සාමනීර සීලයට යනකොට පෙන්ලා දෙනවා ඒක කොච්චර එදිනදා ජීවිතේ බලපානවද කියනවා ඇත්තටම මහාන වෙන්නේ නැත්තේ රැයට ගන්න හම්බෙන්නේ කියලා. එච්චරයි තියෙන මහාන නැහැ නැත කියලා කිසි වෙනසක් නැත්තේ. ඕක විතරයි වැඩි ඔච්චර අමාරුද කියලා මට මේක අවුරුදු 8ක් බලපෑම් දෙකියි. මහාන වෙන්නේ නැත්තේ වෙන්නේ මොනවාක්වත් නිසා නෙවෙයි මට වෙන බන්ධනයක් තිබුණා රැයට ගන්න හම්බෙන්නේ. අම්මා තේ දවසට කිව්වේ එකයි ඕන දෙයක් කරමන් රැයට කාලා. මොකද ඒක සාමාන්‍ය බුද්ධ ජනනාසී ඉන්න කාලෙම ඉස්සලා බුදුරජාණන්ගේ පූර්ව බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් රැට ගන්න තිබිලා තියෙනවා. රැටක් පින්න පාත යනවා. ඉතින් දවසක් උදේ ආන්දුර හැන්දාවේ ගොම්මන වෙලාවේ පින්න පාත යනකොට අම්මණි කෙනෙක් වතුර කොරහ පිට කරන්න එනකොට ගේ ඉතර හිටගෙන ඉන්නවලු භූතෙක් වගේ බය වෙලා වතුර කොරහ ගන්න දෙනවා ආන්දුර. ගොම්මණි ඇවිල්ලා හිටගෙන ඉන්නේ. ඊට පස්සේ මේක පණවිඩේ ගියාට පස්සේ බුදුරජාණන් කියනවා මේ වෙලාවට යන්න එපා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලොකු විරුද්ධතාවයක් ප්‍රකාශ කරලා තියෙනවා. මම පැවිදි වෙනකොට තුන් වෙලම තිබුණා. දැන් අඩු කරන්න බෑ. මට මුලින් දීපු කොන්දේසි වෙනස් කරන්න බෑ. අන්න ඒකදී බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරපු සූත්‍රයක් වෙනම තියෙනවා. ලතුකිකෝපම සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකායේ ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ ශික්ෂණය වීමේ වටිනාකම ආහාර සම්බන්ධව. ඉතින් ඒක පටවන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් Taman ප්‍රමාණය දැනගන්නවා කියන එක නතර කරනවා කියන එකක් නෙවෙයි. එහෙම නැත්නම් ආහාර නොකා වෙහිස වෙනවා කියන එක නෙවෙයි ප්‍රයෝජනේ සලකලා ගන්නවා කියන එක කරනවා නම් ආහාර නිසා ඇති වෙන පුළුවන් තෘෂ්ණාව අඩු කරන්න පුළුවන් කියලා කියන නිසා ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව ආහාර වළඳීම නුවණින් සලකා ආහාර වළඳීම සඳහන් කරලා තියෙනවා. මේ ගැන අදහස් ප්‍රකාශ කරන මේ මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දාහනේ ගන්නකොට එලෙබසිටි 100 තියෙනවා. අනික් කඩ බහා තබලා කැපිටික විතර ගන්න ඒක නිතාමත්ම මේ ප්‍රතිවික්ෂ වාක්‍ය නොකියුවත් පාලිය නොකියුවත් ඒකෙන් කුච්චි සම්පාදනය වෙනවයි කියලා ඒ වගේම ඒ ප්‍රතිවික්ෂ වාක්‍ය සඳහන් කරලා කියනවා මේ ගන්න ආහාරයේ ඒකෙත් තියෙන හතරමහා ධාතුන් පමණයි වලද මයලද කියන හතරමහා ධාතුන් පමණයි ඒ හතරමහා ධාතුන් මේ හතරමහා ධාතුන්ට එකතු වීමක් විශේෂ මේකේ සතෙක් පුද්ගලික කාර්යයක් මේක ඇත්තේ නැහැ කියලා ඒ පිටපත ගන්න වෙලාවදී පුළුවන් තරම් සීය බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්න කියලා තියෙනවා සාරිපුත්‍ර සංජය සඳහන් කරලා තියෙනවා චත්තාරෝ පංචාලෝපේ අභූත්ව උදකම් පීවේ කැම කාගෙන යනවා තව පිටු හතරක් පහක් කන්න පුළුවන්කම තියෙද්දි නතර කරලා ඒ පිටු හතර පහ වෙනකොට වතුර බොන්නේ එතකොට තමයි බඩේ හොඳට ආහාර දිරවට ක්‍රියාත්මක වෙන්න ඉඩ පාඩු ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒ බඩ තද වෙච්චාම දිරවීම දුර්වල වෙනවා. ඉතින් ඒක මිනිස්සේ මේ ඇටෝම් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා අර වගේ කාල වැඩි වෙලා අපහසුතාවක්. දොස්තර මාත්‍ය කාර්ය වේද මාත්‍ය කාර්ය කියලා අදී වේද මාත්‍යෝ දැන් වක්කාර ගතිය තියෙන්නේ මොකද කරන්නේ කියලා ඒක කිව්වලු උඩට ඇඟිල්ල තියලා යටට තද කරන්න. ඒ මනුස්සයා කිව්වලු කොහෙද උඩට ඇඟිල්ල ගන්න දෙකක් තිබුණා ඒකටත් අඹුල් කේක ගියක් තමයි මම ඒලා. ඉගිල ගන්න තරමක් උඩු ඉඳලා. වමන යන්න ඇඟිල්ල ගන්න විදියකුත් නැහැ. ඒ තරමටම මේ කෑම කියන එක උතුම් විදියට මත් කරන දෙයක්. ඒ වගේම ධර්මතනාංශයේ අර ලටුක්කුමන් සූත්‍රයේදී ඉඟි කරනවා මනුෂ්‍යයාට වැඩියෙන්ම කාමයේ දනවන්නේ රාත්‍රී කෑම. රාත්‍රී ආහාර වේල තමයි ඒ කාමභෝගීන්ගේ එකතු වෙන තැන. එහෙම නැත්නම් අපි කියනවා නම් අඳින පාටිස්. ඒක හොඳ ඇත්තම කතාවක්. ඒ කියන්නේ සුඛභෝගී මිනිස්සුયો උදේ වේල දවල් වේලට ඒගොල්ලන්ට කරන්න වෙලාවක් නැහැ. මොකද අධිකාරී වැඩ නිසා හවසට තමයි ඒක එන්නේ. ඉතින් මේ විකල්ප භෝජන ශික්ෂාපදීදී හවස වරුවම ඒක නොකර සිටීමෙන් ඒ කාම භෝගය නැත්නම් ඒ කාම ඕජාව වැඩෙන ගතියක් අඩු වෙලා මේ භ්‍රමචර්ය රැකීමේදී ගොඩක් උදව් වෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මේ මෑතකදී කරපු නිරීක්ෂණවලදී ඇවිල්ලාට පස්සේ උගාක් වෙලාවට ඒ කාම ආසාවල් නිසා ඒ පැවිදි ජීවිතය ගත කරගන්න බැරි වෙනකොට ඒක නිකන් කියා ගන්න බැරි හෙලි කරගන්න බැරි තත්ත්වයක්. ඉතින් ඒකකොට හුඟක් වෙලාවට කියන්නේ ඒ කාම ජනවන පරිසරවල ගත කරන එපා, කාම ධර්ම දේවල් බලන්න එපා, ආහාරය පුළුවන් තරම් සීමා කරන්න. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් කියනවා දැක් කියලා තියෙනවා අපි යම් විදියකට භ්‍රමචාරියට ගිහිල්ලා කාමයේ පිළිබඳව ක්‍රියාකාරකම් නතර කරොත් ඒ අඩු වෙච්ච ආශාව සම්පූර්ණ කරගන්න බැරි ආශාව ආහාරයේ පැණි රසට තියෙන කැදරකම වැඩිවීම මාර්ගෙන් ඉල්ලනවා. ඒ නිසා වැඩිම සීනි කැමෙන් අර කාම ආශාවෙන් සක්‍රිය කරපෙක මත කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක දලව ගන්න බැරි වෙච්චාම දිවැඩියට යනවා. ඉතින් ඒක නිසා එතන විසම චක්‍රයක් ගිහිල්ලා අන්තිමට මේ භ්‍රමචර්ය රකින්න අතර මේක විශාල ප්‍රශ්නයක්. ඒ අර මම ගිය වෙලාවේදී ගිය පාර මහින්ද හාමුදුරුවෝ වෙලෙට මහින්ද හාමුදුරුවෝ කියලා කෙනෙක් මැලේසියානු හාමුදුරුවෝ කෙනෙක් නමුත් ඒ කේසුයි ධම්මනන්ද හාමුදුරුවෝත් එක්ක වැඩලා තියෙන හැදිලා තියෙන්නේ ලංකාව ගැන දන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පොඩි ළමයින්ගේ දහම් පාසල් වැඩ පිළිලක් කෙරුවලු දහම් පාසල් වගේ ඒ කට්ටියට බොහොමත්ම ප්‍රිය වෙන ක්‍රීඩා নানা ප්‍රකාර දේවල් කරලා සතියත් පුරුදු කරලා මෛත්‍රියත් පුරුදු කරලා දහම් පාසල් වගේ වැඩ පිළිවෙලා. ඉතින් ඒකට ඒ ශ්‍රාවණයන්සේ ඉතාමත්ම සූක්ෂමව ඒ ළමයින්ට ඇති වෙන්න කැම දුන්නලු හැබැයි සීනියරුද. ඊළඟට උද්ද පැනගෙන කෑ ගහගෙන යනවලු කන්න නමුත් කන්නේ නැහැ. කන්නේ කියන්නේ සීනි ගන්න ඒ කියන්නේ යම් ප්‍රමාණයකට ගියාට පස්සේ නතර කරනවා. ඉතින් මේක බොහොමලාගේ ලස්සන ගියාලු ළමයි තුමා කරන්නේ. ඒ සතියට හිත යොදනවා, මෛත්‍රියට හිත යොදනවා. හොඳට කල්ලක් තියෙනවා. බොණ්ඩක් තියෙන හැමදේකම දෙන සීනි ප්‍රමාණය පාලනය කරනවා. ඊට පස්සේ මේක දැකපු අත්තම කෙනෙක් අම්මත් එක්කගේ මගේ අම්මා කෙනෙක් කිව්වලු මේ වැඩ පිළිවෙලදී බොහොම සතුටින් මම මේක සම්පූර්ණ ස්පොන්සර් කරනවා කියලා මම කැම අඳාගෙන. ඊ අදාන අවදාසේ ළමයි මොන විදිහකින්වත් පාලනය කරගන්න බැරි වුණාලු බලනකොට සීන් වැටුණා. බොරගනවලු කැමකට. ඒක ලියලා පන්තිට ආවට පස්සේ දක්වනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හොඳට හොල බලනකොට අර අම්මා සීනි පොඩක් අඩි කරනවා. ඒ තරමටම මේ මේ පැණි රසට පුදුමාකාර ඍජුකමක් එනවා. ඒ නිසා ඒක හරියට සමබර කරගන්න බැරි වුණොත් ඒ තමන්ගේ ඒ කාමාශාවල් හෝ සම්ලිංගික ජීවිතයේදී විෂම තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා එතනදිත් මේ කබලින්කාර ආහාර පාලනය කිරීම තුළින් මේක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගන්නවා. මේක තේරුම් ගන්න පැවිදි වෙන්න ඕනෙත් නැහැ. ජීවිතේ ඉන්න ගමන් තමයි අවශ්‍ය නම් මේ සංසාරේ වඩන එහෙම නැත්නම් මේ භෝග කරන එහෙම නැත්නම් මේ කාමයේ ධර්ම දේවල් වලින් සියර්සියක් අපහරින් නෙමෙයි ඒ යම් ප්‍රමාණයක සීමා කරන්න කිට්ටුම දේ තමයි භ්‍රමචර්ය ශික්ෂාපදේ තමයි ඒක සමාදන් වෙලා ආහාරය තමයි මේ මේ දේ අපි පාලනය කරන්න තියෙන්නේ ඒක සර්වචන් වහන්සේ යොදලා තියෙන මේ ශික්ෂාපද ටික දිහා බලනකොට ශික්ෂා ශික්ෂාපද මම හිතන්නේ 15000ක් තියෙනවා කැම ගැනීමේදී පිළිපැදිය යුතු ආකාරය. ඉතින් මේක මේ තාම ගැඹුරු එහෙම නැත්නම් ගොඩාක් මේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. සාමාන්‍ය කැම කනකොට මේ මනුස්සයාගේ ඉරියව් හැසිරීම තුලින් මනුස්සයාගේ තියෙන හැදියාව පේනවා අපි සාමාන්‍යයෙන් මේ table manners etiquettes ඉවන් තමයි අද ලෝකේ අතරම මිනිස්යාගේ තමන්ගේ තාරාතිරම් පෙන්වන්නේ මේ මිනිස්සු කවුද කියලා දැනගන්නේ ඒක කරන්නේ. ඉතින් අශෝක රජුරෝ කාලික යුද්ධයෙන් පරදිලා සෑහෙන දන් දීලා තිනවා ඒවකට එතුමාගේ කරපු ඒ Hindu බ්‍රාහ්මණ නායකයන්නේ නමුත් ඒ Hindu බ්‍රාහ්මණ නායකෝ කැමැති හරීම ගිජු. ඉතින් සාන්තිවල රජුරන්ට අපිට හිතලා තියෙනවා ගිහිල්ලා පස්ථානේ කරන්න මොකද සීමාව දන්නේ. ඉතින් ඒ නිසා පස්සේ සේවකයන්ට ලව්වක් දාන දේ තමයි කරලා තියෙන්නේ. පස්සේ නිබ්‍රෝධ සාමණේර දැකලා නිබ්‍රෝධ සාමණේරගේ ඉරියව්ව දැකලා පහුවෙන්ද මාලිකාවට ආරාධනා කරුවට පස්සේ කොහොමද මම ආරාධනා බාරගන්නේ? අපි ලොකු ආම්රණ ආරාධනා කළොත් ලොකු ආම්රමට එනිකොත් මම එනවා. පස්සේ ගිහලා ලොකු ආරාධනා කරපුවා නිබ්‍රෝධ සාමණේර අඬ ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙන්නට අශෝක රජුලෝ අති උපස්ථාන. ඒ උපස්ථාන කරනෝනේ දානවලදපු ස්වභාවය දැකලා අර තිබුණු සම්පූර්ණ ඒ වැරදි අදහස් නැති කරගෙන මේ ප්‍රසන්න හැඟීමක් ඇති කර තියෙන සංඥා වෙනුවෙන් ධාරි බන්ධන කොටකොට තියෙන ඒ මේ සංවරය නිසා. නිසා මේ කබලින්කාර ආහාර පිළිබඳව තියෙන නැත්නම් ඒකේ තෘෂ්ණාව මේකට කියන්නේ රස ගේදේ කියන වචනේ සඳහන් කරන්නේ. ඒ රස ගේදේ තමයි සර්වචනාති ගොඩාක් අගය කරලා තියෙන්නේ. එන්නතු මේ මස් මාළු කනවද එහෙම නැත්නම් ඒ ඒක නෙමෙයි. ඒක නෙමෙයි ප්‍රධාන කළ තියෙන රසගේදී මොනම කැමකට හෝ දැඩි කිචුකමක් ඇති වෙනවනම් ඒකන පරිසම් මේකෙන් අපිට මේක අපිට තියෙන අර සමාජයේ තියෙන විෂම ගතියට ආර්ථික විද්‍යානුකූලව දෙන්න පුළුවන් උත්තරේ තමයි අද ලෝකයේ තියෙන වස්තුව බෙදී යාමේ විෂම ගතිය. ඒක ආර්ථික විද්‍යාවෙන් පෙන්නලා දීලා තියෙනවා. ජන සමාජය තුළ වස්තුව සමසේ විදිලා යනවා නම් ඒ සමාජයේ බොහොම සාධාරණ වූ මේ සදාචාර වූ සමාජය. යම් සමාජයක සුළු කොටසක් විශාල වස්තුවක් පරිභෝග කරන අතර විශාල කොටසක් ඉතාම සුළු කොටසක් මේ සපපස්තු විඳිනවා නම් පන්ති අරගලයකට පටන් අර ගන්නවා. එතකොට කාලගුණීය දෙවියන් කෝපවීම සිද්ධ වෙලා ගැටුම් අරගල වැඩි ඉතින් මේ ආහාරය පිළිබඳ අද බැලුවොත් ඉතාම සුළු පිරිසක් විශාල සැප සම්පත් ගොඩක් ආණ්‍ය කරමින් විශාල පිරිසක් ඉතාම සුළු අලු ආහාර ගොඩකින් යැපෙන ලෝකයක් තියෙන්නේ. ඉතින් මේ කවදාකවත් සමාකාර භාවයටපත් වෙන්න බෑ. ඒ තරම්ම මේ ආහාරයේ සතා මනුෂ්‍යයා කියන සතාගේ තියෙන නිජු භාවය නිසා. නමුත් මේ දාන සංකල්පයේදී දානය කියන එකේදී තමන් උයන තමන් වලදනට වැඩිය අනුන් දෙන දෙයකින් තමයි යැපෙන එක. එහෙව් යැපෙන කෙනෙකුට දානයක් දෙන්න හිතන එකක් අර කෙලෙස් උපදවන තුන ප්‍රධානම ප්‍රවාහය පින් ඉපදවීම පිණිස එහෙම නැත්නම් කෙලෙස් නැති කිරීම පිණිස පාවිච්චි කරනවා. ඒක නිසා උදාහරණයක් උගන්නන මේ දානෙදි කරන්නේ තව කෙනෙකුගේ සැප පිණිස තමන් වළඳන හොඳම දෙයක් කෙනෙකුට දෙනවා. ආනේ එතනදී ඒ අනුන්ගේ සැප පිණිස ආහාර වුණත් කමන්නේ. මේ මනුස්සයාට වන්දන කෙනාට බඩගිනි නිවීමට පිපාස නිවීමට හොඳම දේ දුන්නත් අනුන්ගේ සැප සලකලා පරහිත අනුකම්පාවෙන් මේ දෙන දාණය නිසා මේ වස්තුන් සමාකාරව බෙදී යෑමේ පුදුමාකාර කල්පනාවක් තියෙනවා. දානත්ම පොසත් කෙනෙක් ඒ පින්නපාත වගේ ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා කියුවාට පස්සේ අර ආහාරවල සමාකාර බෙදීම මේ දාන කතාවේදී තියෙනවා. මේක එන්නේ එන්නේ සමාජ දියුණු වෙනවයි කියන සමාජ වලට යනකොට හුඟක් අඩුයි දෙන්නේ කවදාකවත් හදා බෙදා ගන්නෑ. නමුත් අපේ පැරණ තිබුණු මේ මුත්‍ති ක්‍රමය, අපේ තිබුණු මේ අත්තන් ක්‍රමය මලකෙතරවල වල පිට්ටු කට්ටියක තුල උදව් කරන ක්‍රමයේදී පෝෂිත දුප්පත නැහැ හැමදේම බෙදා හදා ගන්නවා. එතකොට මේ ආහාර පිළිබඳ ප්‍රශ්නේදී ඒ රොබර්ට් නොක්ස් කියන ලංකාවට ඇවිල්ලා ඒක කරපු ඒ නාවික ලියලා තිනවා ලංකාව දුප්පත් රටක් බාරන් හැබැයි නමුත් ඉතිහාසයේ කවම කවදාකවත් එකෙක් ලංකාවේ බඩගිනි මැරෙනවා. ඉතිහාසෙම නැතුළු ලංකාවේ කවදාකවත් එකෙක් බඩගිනි මැරෙනවා. දුප්පත් කියන පොහොසත් කියන රටවල් වල කොච්චර දෝ ඒ හොයාගන්න කරගන්න දෙයක් නැතිකමට ඔය පොහොසත් කියලා කිව්වට වැටලා මැරෙනවා. ලංකාවේ වෙලා නැහැ මොකද ඒ තරම ආහාර සත්කාරය අපි සලකනවා මේ ආහාරයම මේ මේ කබලිකාර ආහාරයමයි අපි කරන්නේ තව කෙනෙකුගේ සබ් වෙනස පාවිච්චි කරනවා එතනදී තෘෂ්ණාවේ අනිත් පැත්ත යනවා ඒකට කියනවා ඡාග පටිනිසග්ග මුක්ති අනාලය මේ ඡාග පටිනිසග්ග මුක්ති අනාලය හරහා තමයි අපිට මේ ඉතුරු ආහාර තුන ගැන කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ පස්ස මනෝ සංචේතන විඥාන ඡාග කියලා කියන්නේ ත්‍යාගවත් පටිනිසග්ග කියලා කියන්නේ අතහැරීම. මුත්‍ති කියලා කියන්නේ මුදා හැරීම. අනාලෝක කියලා කියන්නේ ආලය හැරීම. ඉතින් අපි ආහාරයෙන් තමයි කපලින්කාර ආහාර සම්බන්ධව තව කාටවත් දීලා මේ දාණි දෙනවා එහෙම නැත්නම් අනග්ගහිත සිත්තෝ දානන්දේත් කියලා අල්ලාගත්තේ නැති ඉතින් දන් දෙනවා කියන කතාව හොඳට පුරුදු කරා නම් එතනදී අපි අනුන්ගේ සැප කියන එක තමයි අරගන්නේ නමුත් ස්පර්ශයක් ඇති වෙච්ච වෙලාවේදී ඒ ස්පර්ශයේදී අපි අපි මෙහෙම අරගමු ආනාපාන සති භාවනාවක් වගේ හොඳට කරලා අපි ආනාපාන සතිය නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ ස්පර්ශ දෙවක් කරලා නැත්නම් ඒක නිමිත්තක් එන්නේ නැති මට්ටමට ගියාට පස්සේ අපිට චෛතසික වශයෙන් සැප දුක් එන්න පටන් ගන්නවා. සෝමනස්ස, දෝමනස්ස, වේදනා අපි ස්පර්ශ කරනවා. ඒ දේවල් චේතනාපූර්වක නොවෙන්න පුළුවන් චේතනාපූර්වක වෙන්නත් පුළුවන් ඒ හේතු මේ හේතුඵල ධර්මය අනුව මේ මේ භාවනා කළොත් මේ මේ ආකාරයේ ධිට්ඨ ධම්ම සුඛ එහෙම නැත්නම් විවේකජ වූ පීති සුඛය පහළ වෙන පටන් ගන්නවා. ඒ පීති සුඛ පහළ වෙනකොට එහෙම නැත්නම් තමයි අධික දියුණු තියුණු කටුක වේදනා පහළ කරනවා. සැපසහ දුක් මෙන්න මේ පහළ වෙන සැප හෝ දුක් හෝ වේදනා વિશેයි ත්‍යාගවන්ත වෙනවා. අත්හැර දෙවීමක් කරනවා. මුදා හැරීමක් කරනවා. අනාලය කරනවා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා. අර අර කපලිකාර ආරෝණ ගත්ත අත්දැකීමම තමයි තම සතු තමන් ගලදුවොත් කිසිම වැරද්දක් නොවෙන සාධාරණ වූ ධාර්මික වස්තුව නන්නාඳුන කෙනෙක් විශ්ේ අපි දීලා එයාගේ සැප කැමති වෙනකොට අපි ඡාග පරිනිස්සග්ග මුත්‍ති අනාලය කියන පද හතර පාවිච්චි කරනවා. එතකොට මේ භාවනාදී පහළ වෙන ස්පර්ශය මුල් කරගෙන අන වේදනා වෙන විඳීම් කණ්ඩායම් විශේෂයි මේ විදිහේ ආලේ හැරපන්න පුළුවන් ගතියක් තියෙනවනම් එතකොට දෙවෙනි ආහාර වර්ගය පිළිබඳවත් මුදා හැරීමේ ගතියක් ගන්නවා. මේ වගේම සංඥා වර්ගයක් හඳු කරනවා. වේදනාව නිසාම ස්වාමීන් මේ ස්පර්ශ නිසාම භාවනා කරගෙන ඉන්නකොට নানা ආකාර දේවල් සීපත් වෙන්න පටන් අර ගන්නවා හීන පේනවා වගේ පේන්න පටන් අර ගන්නවා අනුගේ හික්කිය වටුණා වගේ පේන්න පටන් ගන්නවා පරණාතීතේ පේනවා අනාගතේ පේනවා විවිධාකාර දේවල් වෙන්න පුළුවන් මේ ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන් ඇත්තටම ඇත්ත වෙන්න පුළුවන් සමහරට මේ වෙලාවේ මනස සකස් කරලා විකාර කරන දේවල් වෙනවා සෑම දෙයක් විදියටම විශේෂයෙන්ම චාග පටිනිස්සග්ග මුක්ති අනාලේ මේ අදහසම තමයි මේ ඒවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒ පහළ වෙන දේවල් વિશેයි දුරස්ත හැඟීමක් ඇති කරගත්තොත් ආලේ හරත හරපියෝ එහෙම නැත්නම් විවේකයෙන් ඒවදියා බැලුවොත් ඒවා ආවත් හොඳයි නාවත් හොඳයි වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා ආන එදාට තමයි මේ උපේක්ෂාව කියන එක අපිට නැත්නම් මේ තතතාවය කියන ලෝකයේ තියෙනව ස්වභාවයට ඉඩ දීලා මේක වේවා මේක නොවේවා මේක මම මාගේ ආත්මය කියන වෙනුවට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා ඒ ස්පර්ශය පදනම් කරගෙන පහළ වෙන ඒ කියන්නේ ඉඳුරන් සම්බන්ධ ස්පර්ශය නෙවෙයි භාවනාවේදී භාවනා ගැඹුරට ගියාට පස්සේ පහළ වෙන හැම දෙයක් විශේෂයෙන්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එකමයි ඔය දානයක් දෙනකොටත් අපි පුරුදු කරන්නේ. ඒ වගේම මනෝ සංචේතනාහාර කියලා කියන්නේ චේතනා. චේතනා කියන්නේ සංස්කාර වල තව නමක්. එතකොට භාවනාවේදී හොඳට විවේක වේගන යනකොට හෝ එහෙම නැත්නම් අරමුණක් දැක ගන්න බැරි අවස්ථාවේදී හෝ අපේ හිතට ගොඩාක් විශ්‍රාමයේ තුල විවේකයේ තුල ඒ උදේකලාව තුල නාම සංකල්පන පහළ වෙන පටන් ගන්නවා. විවිධ දේවල් කර බැලීමේ ආතාව චේතනා එහෙම නැත්නම් ප්‍රාර්ථනා අදිෂ්ඨාන පහළ වෙන්න පටන් ගන්නවා. ඒක ඒ සෑම අදිෂ්ඨානයක් විශේෂම ප්‍රාර්ථනාවක් විශේෂම චේතනාවක් විශේෂම ඒවා මේ වෙලාවේ මනසේ පහළ වෙන දේවල් මේකට අත දුන්නොත් මේක උනන්දු කෙරුවොත් මේකට අනුග්‍රහ කළොත් මේක සංසාරේ වඩන ආහාරයක් වඩපත් වෙනවා. මනෝ සංචේතන ආහාර වඩපත් වෙනවා. ඒ පහළ වෙන මනෝ සංචේතන වලට මම මාගේ මගේ ආත්මය කියන වෙනුවට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා හරියටම සංචේතනා තේරුම් අරගෙන ඒ විශේෂ ක්‍රියාත්මක කිරීමෙන් අපි කපලින්කාර ආහාර නොදුන්නත් පස්ස ආහාර නොදුන්නත් මනෝ සංචේතනාදිගේ සංසාරේ පැවතින්න පුළුවන් කෙලෙස් සෝජා වැඩෙන්න පුළුවන් අවස්ථාවක් පාරින්න පුළුවන්. මේක හරි අමාරුයි මේ කෙනෙකුට හිතාගන්න මේ විවේක වෙන මනසකට පහළ වෙන මේ හොඳ චේතනාව හොඳ අදිෂ්ඨාන, හොඳ සංකල්පනා ඇයි මේ විදිහට යට කරන්නේ? බුදුජාණන් වහන්සේ මනෝ සංචේතනාර වශයෙන් පෙන්වන්නේ කායික වශයෙන් දුච්චත් මානසික වශයෙන් දුච්චත් එහෙම නැත්නම් වාචික වශයෙන් දුච්චත් නැති වුණාට මේ චේතනා මාර්ගයෙන් ඒ පළවෙනි ගොරෝසු මට්ටමේ කෙලෙස් නැති වුණාට චේතනා මාර්ගයෙන් විවිධ සංකල්පන හරහා මේ කෙලෙස් ඔයිලා වැඩේ. එතෙන්දී පෙන්ලා දෙනවා විතර්ක જાති 6 9ක් ඒ විතක්ක පළවෙනි වන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා ඉවන ඍජුවටම මේ කෙලෙසක් හා සමාන ඉන්ද්‍රයන් හා සම්බන්ධ විචක්‍රමණය වෙලා දුෂ්චර්ච පව වෙන්නේ ඉතියි මේ විතක්කයට අමතරව තව විතක්ක මේ විතක්ක තුනට අමතරව තව විතක්ක හයක් භාවනාදී පහළ වෙන්න පුළුවන් විවේක වෙනකොට බැලූ බැලමට බොහොමත්ම සමාජශීලී අනුකම්පා සහිත හිතවිලි. නමුත් මේ තේරවාදී හොඳ ලස්සන අඳුරගෙන තියෙනවා ගොරෝසු මට්ටමේ හිතවිලි නැත්තම් මේ හිතවිලි මත අපි ඕජාව ලබනවා. තණ්හාව වැඩෙන්න, මාන්න වැඩෙන්න, දිටි වැඩෙන්න. මේ හිතවිලි 6 ඥාති විතර්ක, ජනපද විතර්ක, පරානුද්යත පරිසංවිත විතක්ක ලාභ සත්කාර සම්මාන පිසි විතක්ක අනවඤ්ඤති පරිසංවිත විතක්ක අමර විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙනවා. දෙකම භාවනාව හොඳයි. දැන් විවේක වෙලා කටයුතු කරගෙන යනකොට ඥාති විතක්ක පහළ වෙනවා. අනේ මේ ලබාගත්ත මේ සැප මං අම්මට කොහොමද කියලා දෙන්නේ? එහෙම නැත්නම් තාත්තට කියලා දෙන්නේ කොහොමද? නැත්නම් මයි බන්දි හිරවේ කරන්න කියලා දෙන්නේ කොහොමද? ටීචර් කියලා දෙන්නේ කොහොමද කියලා ඥාති වශයෙන් ගත්තාම කවුරු හරි ඒ කෙනෙකුට කියා දීමේ ආසාව මතින් වර්තමාන මොහොතේ සතිය කැඩේ. නමුත් පහළ වෙන සංකල්පන බොහෝමත්ම කිට්ටුවන්ත හිතවතෙකුට උදව් කිරීමේ කැමැත්ත නිසා අපේ හිත මේක වංචනිකක් වශයෙන් හිතාගෙන ඉන්නවා මම ළඟ තියෙන බොහෝම පුළුල් බොහෝම උසස් ආගමික ධාර්මික හිතක් කියලා. චේතනාවෙන් පහළ වෙයි. සංචේතන වශයෙන් භාන සංස්කාර වෙන්නේ ඕක තමයි. එතකොට මේක පහ වෙන්නේ ඥාති විතර්ක මාර්ගයෙන් අන්තිමට වෙන්නේ මොකද්ද? Taman මේ Tamanගේ භාවනා අරමුණෙන් පිට ගිය බවක්වත් එහෙම නැත්නම් මේක කිරීමෙන් Taman Tamanගේ ආත්මය පෝෂණය කරන බවක්වත් මාන්නය පෝෂණය කරන බවක්වත් තෘෂ්ණා පෝෂණය කරන බවක්වත් වටහා ගන්න බැරි තරම් මේක සමාජ විසින් පිළිගන්නලද වටිනා ධර්මයක් විදිහට අපි හිතමු වචක. අපි මෙහෙදි කිරුවා අතරම පසුදෝන සූත්‍රයේ පසුදෝන සූත්‍රයේ මේක එක එකක් සර්වඥංශ පෙන්නන. ඥාති විතක්ක. ඊට පස්සේ ජනපද විතක්ක කියලා දැන් අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පත්‍රය බලන්නෙත් නෑ, ටෙලිවිෂන් එක බලන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, නිසා මොනවා බාහිර වෙනවද කියලා කල්පනා කරන්න පටන් අර ගන්නවා. මේ ඒක මේ සමාජ ජීවිතේ මට්ටමක ඉන්නකොට අපිට නැතුව බැරි දෙයක්. අපිට අවශ්‍ය ජනපදවල වෙන්නේ මොකද්ද? සුලිසුලන් වෙනවද? සුනාමි එනවද? දොරක නගිනවද? වහිනවද? විශේෂ ලෙඩ රෝග පැතිරලා තියෙනවද කියලා ඒව පිළිබඳව සොයා බැලීම ඉතාම අහිංසක වූත් රාගයකට ද්වේෂයකට සම්බන්ධ නැති වූ දෙයක් විදිහට පටන් අරගෙන හීන් සීඩේ වර්තමාන මොහොත පටන්. ඒවට කියන ජනපද විතක් කියලා. ඒක කාලය සහ දේශය දිගේ දෙපැත්තටම දුවන්නේ. මේ ජනපද විතක කියන්න මෙතන දේශය සම්බන්ධ. දේශය කියලා කියන්නේ අපි ඉන්න භූමියේ මම මෙතන කොටු වෙලා ඉන්නේ මොනවද අනිත් තැන් වල වෙන්නේ කියලා දැනගන්නවා. ඊට පරානුද්යතා පරිසංවිත විතක් කියලා අනුන්ට අනුකම්පා කරනවා. ඒ තේම දැන් මම නිවන් දැක්කා වගේ. දැන් අනිත් කට්ටිය පප් දුක් විඳ සතුටු. මම යනවා ඒ කට්ටියට උදව් කරන්න. මේ තාම තමන්ගේ වැඩෙත් කෙරිලා නැහැ. ඉතින් මේ විදිහට මේ පරාණිතාත පරිසංවිතක් අවිලා කවුරුද කිව්වොත් මේ වෙලාව යොව කරන්න යන්න එපා. මේ භාවනා හැදෙන වෙලාව තමගේ දිනචර්යා වෙනස් කරන්න එපා. ආහාර වෙනස් කරන්න එපා. නිින්ද වෙනස් කරන්න එපා. පරිසර වෙනස් කරන මේක දිගේම කරගෙන යන්න කියලා අර යන ඒ පරාණිතාත පරිසංවිත විතක් ගැන කතා කරන එක නා කියාවේ මේ උපදෙස් දෙන එක නා කිසිම කැක්කමක් නැති කෙනෙක්. අනුකම්පාවිල හිත කෙනෙක්. ඇයි මම මේ කරන්න හදන්නේ නරක දෙයක්ද කියලා. නමුත් මේ මනෝ සංචේතන වශයෙන් මදි ආහාරය ඕජාව මම අනුකම්පා කරන කෙනෙක් අනුකම්පා කරන අතර මම උසස් කෙනෙක් මම ප්‍රේම කරන්නේ අනුකම්පාකාරී වශයෙන් ආයිසරයත් අන්නාමාන පිටිවයි ආය විතරක જાතියක් කියනවා අමර විතක්ක කියලා දැන් මේ වෙනකොට මිච්ඡර කාලයක් මම මේ පොළේ ජීවත් වෙලා තිනවා මට අසවල් අසවල් රෝග තියෙනවා මට අසවල් අසවල් ඇද්දැයි කියනවා මට අසවල් අසවල් අඩුපාඩුකම් කියනවා දැන් මට තේරෙනවා මම මේක හදාගන්න ඒ නිසා මම ඊට පස්සේ හරියටම මෙච්චර වෙලා යෝග ව්‍යායාම කරනවා. මෙච්චර වෙලාවක් මම නියම පිළිසුදු මේ හිත සුව දෙන ආහාර වළඳනවා. මම මේ මේ දේවල් කරනවා කරලා අන්තිමට හිතන ගන්න මම ඊට පස්සේ කවදාකවත් මැරෙන්නේ නැති විදිහට සෞඛ්‍ය නඩත්තු කරනවා කියන නොමැරීම දක්වාම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා. හොඳ ආහාර, හොඳ යහපත් පැවතුම් හොඳ ජලය හොඳ වාතය වශයෙන් නොමැරීම දක්වාම කල්පනා කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකත් පේන්න තියෙන ඉතින් නරක දෙයක් නෙමෙයි තමගේ සෞඛ්‍ය ගැන කල්පනා කරන්න. නමුත් වර්තමාන මොහොත පණ. ආයශරයක් තණ්හාමාන දිටි වැඩි. ඒ වගේම තමයි ලාභ සංකාර පරිසංගිත විතක්ක. ඇඟට හිතට නොදැනීම මේ තමන් කරගෙන යන වැඩේ මීට වැඩිය තමන් කරගෙන යන වැඩේ ලාභ වැඩි කරගන්න නැත්නම් ජනප්‍රියතාවය වැඩි කරගන්න සත්කාර සම්මාන සිලෝක වැඩි කරගෙන යන්න මම හිතන එක වැඩියෙන්ම ආකර්ෂණය වෙන එහෙම නැත්නම් වැඩියෙන්ම වාසිදායක එහෙම නැත්නම් වැඩියෙන්ම මායя උගුල අටවලා තියෙන භාවනා ක්ෂේත්‍රය. භාවනා කරන අයට හරියම ලේසි සල්ලි හම්බ කරගන්න. සල්ලි එපයි කියන්නේ නෑ හම්බ කරගන්න. මම නෑ සල්ලි ගන්න කිව්වහම කොයි වගේ හරකට පටන් ගන්නවා. ඊට පස්සේ වැඩි යන්නේ යට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා. උඩින් පේන්න තියෙනවා නෑ මොනවක්වත් මම කරන්නේ. ඉතින් මේ වැඩේ හරහා ලාභ සත්කාර සම්මාන සීලෝක හරහා යෝගාවචරය ගුරුවරුත් මේක කොච්චර භයානකද කියනවනම් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ මාය කීවතාවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලකට ඇවිල්ලා කරදර කරලා තියෙනවා බුදු වුණාට පස්සෙත් කරදර කරලා තියෙනවා හිතන කොච්චර අපි වගේ කෙනෙක් ගැන කුමන කතාවද කියලා බුදුරජාණන් වහන්සේ දවසක් විවේකීව කැලේකට තුලා භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේට ජනපද විතක්කයක් පහළ වුණා. මේ සූත්‍රයක සඳහන් වෙන්නේ උන්වහන්සේට කල්පනා වුණාලු අනේ මේ ලෝකේ රට රජවරු පුදුමාකාර විදියට අසාධාරණ බදු අය කරන නිසා ඉතාමත්ම අඳු අමාරුවෙන් හම්බ කරන මනුස්සයත් බදු ගෙවන්න ඕන නිසා රජුරු ඊට පස්සේ ඒක අන්තිම සුකෝප විදියට පාවිච්චි කරනවා. ඉතින් අර මේකේ වෙන්නේ අර මනුස්සය මුදු විදිහට මිරිකෙනවා. අනේ රාජ්‍යරෝ ධාර්මික වෙනවනම් අනේ රාජ්‍යරෝ මේ සාධාරණ බදු ඇති කරනවනම් කියලා බුදුරජාණන් හිතපාවිච්චි එතකොට මාළය ඇවිල්ලා කියනවා මං ඕක තමයි කිව්වේ දුෂ්කරක්‍රියා කරන්න ගිහි ගිය අතාරින් නැතුව හිටියා නම් ෂෝක් එකට රජකම කරන්න තිබ්බා. හැබැයි මම දැන් කියනවා දැන් වුණත් කරත හැකි මහත් වෙන සපෝට් එක. ඊනකොට මිත්‍රයන් කැටල බලන කවුද මේ පිටිපස්සෙන් ඉන්න සහයෝගය බලනකොට මාළය. ඒතර බුදුරජාණන් කියනවා තාව පාපී මාර. ඔබ මාරය බව මම දන්නවා කියලා. නමුත් මොනම ආර්ථික විශේෂඥ එක්කත් ඒක මායාව විදිහට හඳුනන්නේ එයා හිතන්නේ අලුත් ෆෝමියුලා එකක් හම්බුනා කියලා ඒක පොතක් කියනවා. භාවනා කරන ගුරුවරු අතර පුදුමාකාර විදිහට මේ අපැයි කියලා කියනවා. භාවනා කරන යෝගාවචරයෙන් අතරත් එහෙමයි. ඒ භාවනා කරන්නේ නිවන් දකින්න අදහසින් නෙවෙයි. ඊට මෙපිට තියෙන මොකද්දෝ ලාමක පහත් ආශාවකින් ඒ අතර යනකොට අනිවාර්යයෙන් මේ ලාභ සත්කාර සම්මාන සිලෝක අදහස් එන්න පටන් ගන්නවා. මේ විදිහට මේ විතක්ක හයක් සඳහන් කරලා තියෙන විතක්ක හයම බැලුව බැලුවට කිසිසේත්ම දෝෂයක් පේන්නේ නැහැ. නමුත් ඒක එන්නේ කාය ප්‍රශ්න අද්දවලින් තැන්පත් කරගෙන වේදනාවත් යම් ප්‍රමාණයකට දරාගෙන සංඥාවලට අහු වෙන්නේ නැතුව ඒකට සංඥා සම්බන්ධ උපක්ලේශ ටික පිළිබඳව දැනගෙන සංඥා සම්බන්ධ උපක්ලේශ පිළිබඳව මතක් කරන මම කියපු එකම නැවත ඒකෙදි පේන්න පටන් අරගෙන තමයි අතීතයේ සීපත් වෙන්න පටන් ගන්නවා නාගතයේ සීපත් වෙන්න පටන් ගන්නවා අනුගේ හික්කවන්න පටන් ගන්නවා සංනිවේදනයේ හරියටම වචනේ පැහැදිලිම කෙනෙක් කියන්න පුළුවන් ශක්තිය තියෙනවා තව කෙනෙක් කියන්නේ හොඳට තේරෙනවා මේක බහනදි වැඩෙනවා මේක සංඥා මේ සංස්කාර වශයෙන් ඉන්න පටන් අරගන්නේ ඉතාමත්ම පිවිතුරු අදහස් වර්ගයක් එන්න පටන් චේතන. වා ධාර්මික, ඒ ආගමික. නමුත් භාවනාවට පිළි. මේ වල බුදුම තණ්හාවක් අපි ළඟ තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ ඒක අසාධාරණ තණ්හාවක්. ලෝකේ ඉන්න කිසිම කෙනෙක් විපස්සනා නොකරපු කිසිම කෙනෙක් ඒ වගේ දෙයකට විරුද්ධව කතා කරන්නේ නැහැ. විපස්සනා කරන කෙනා කතා කරන්න ගියත් ඒ මනස කොහොමද? අද තියෙන බුද්ධ ආගම ලංකාවේ තියෙන බුද්ධ ආගම ගත්තොත් ආගමක නායකයන් කියා ගන්න ඉන්න පිරිස මේ කියන නව සහය මහවිතක් වලට වැටලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගෙනම නැවතත් කෙලෙසට බඳින්න උත්සාහ කරපු මායя හැම පැත්තෙම සංඝයාට කරදර කරලා තියෙනවා භාවනා නොකරන. මුදෙන්ච කන්නිමිත්ත සූත්‍රය කියන්නේ. ඊට පස්සේ අරක නෑ මේක නෑ කියලා බුදුන්සේ ඒකට ඔක්කොටම ක්‍රම සාවිදි තීරු කළ දුන්නා. ඊවසලා ලාභ සත්කාර ශාපදු යසායස මේ වගේ දේවල් නොසලී අපි යන හිතක් යට හදන කරදරාවට ගණන් ගන්න එපා කියලා ගියාට පස්සේ මහරජා දීපු අන්තිම ගුණ්ඩුව තමයි සංඝයාට උපස්ථාන කරනවා. ලාභ සත්කාර සම්මාන වැඩි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකක්වත් නැහැ. දඩබඩ දඩබඩ ගාලා වැඩේ කරා. ඒ තරමටම භාවනා කරන කෙනාට ලාභ සත්කාර වැඩි උනායි කියලා කියන්නේ ගොළු සාසනියම කරියා. ඒ මිනිසයා දන්නේ නැත්තම් සීමාව මොකක්ද කියලා ඉතින් ඊට පස්සේ ඉතින් දෙන කෙනත් හිතන දේ අපි ඇත්තටම ලොකු උදව්වක් කරන්න කියලා කියන්න තමයි එහෙම තමයි පේන්නේ. ලබන කෙනත් හිතන්නේ මගේ ಗುಣ කන්දර තමයි මේ හම්බ වෙන්නේ නිසා එයාත් බාර ගන්න. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? අර චාම් ජීවිතය එහෙම නැත්නම් මේ ප්‍රයෝජනේ සලකලා කරන වැඩ වෙනුවට මහා සුඛභෝගී සැලසුම් වලට ගිහිලා ජනමාධ්‍යකාරයන්ගේ මේ තියෙන ඒ කූට ප්‍රයෝග වලට අහුවෙලා උලා හොඳට උලංග ගහ බලම ඩෝ ගලව කරලා ගියාම ඕන්න ඇදගෙන වැටෙනවා. ওই වැටෙන වෙලාවට එක හුලඟක් නැහැ උදව් කරන්නේ. ওই වට කරගෙන ඉන්න කිසිම කෙනෙක් නැහැ. පුදුමාකාර වැටිලක් වැටේ. පුඤ්ඤ ටිකත් ඔක්කොම ගලවගෙන යන්නේ ඒවා. ඒ ඒ වගේ දෙයකට යනකම් ලාභ සත්කාර වැඩි වෙන වෙලාවේ කවුරුහරි කිව්වොත් බොයි යන්නේ ලාභ සත්කාර පාරේ. ඕක නෙවෙයි මේ සරල ජීවිතේ තියාගන්නේ සතිමත්යන් ඔය භාවනා ඥාන ටික වඩා ගන්න ඉස්සරහට ඵලයක් කියලා අරයා දෙන්නේ ඊර්ෂ්‍යා කියලා. අපි විතරක් දුන්නට විරුද්ධ වෙනවා අපිට බණ කියන්නේ. ඉතින් ඒක නිසා මේ මනෝ සංචේතන ක්‍රියාත්මක වෙන ආකාරයේ මම මේ ගුවර තරහ වෙයි දන්නේ ජීවෙ ඉඳගෙන හිතාගන්න. මොකද අපි මේ සියල්ලම සැප කියලා හිතාගෙන ඉන්නේ. මේ නොමැරි ජීවත් වෙන්න අපි සෞඛ්‍ය සම්පන්න හදාගන්නේ ඒක ඇත්තක් හොඳ හොඳ චේතනාවක් කියලා. ඒ වගේම ජනපද විතක්ක පිළිබඳ හොඳට දන්නවා හොඳයි කියලා. අනුගමන පරානුද්යතාව පුළුවන් තරම් තියෙනවා හොඳයි. ඒක නැත්තම් ඥාතින සලකන එක බොහොම හොඳයි. ඒක නැත්තම් මේ කියපු විදිහට ලාභ සත්කාර වලට යන්නේ කියන්නේ නැතු කරන්න බෑනේ මිනිමග විතර කහයකින් කවදාකත්ම ගලවන්න බැරි වෙන විදිහට සංස්කාර වලින් කොක්කවද ඒක වෙන්නේ අන්තිම දක්ෂ යෝගාවතරයි ඒ වගේම කොපින් යති යෝගාවතරයි එනිසා පසුගිය අවුරුදු 30ක විතර කාලේ 77 විතර ඉඳලා මගේ තිබුණ ප්‍රධානම අවධිය තමයි මේ භාවනා ශේෂ්ඨයේ දඟලන කට්ටියට මොකද වෙන්නේ කියලා. ආස්කුර ගියා වගේ චූස් ගන්න ගියා ඩෝන් ගියා වගේ. ඒ හැම කෙනෙක්ම මම දැක්කා මේ ශාසනය වගකින් අල්ලන්න ගිහිල්ලා තියෙනවා. ශාසනය කියන්නේ එහෙම එහෙම සෙල්ලම් කරන උඩ එකක් නෙවෙයි. ඒක දෝතිම අල්ලන්න ඕනේ. අවසානයේ પરමාර්ථය මේකයි කියන එකට තමන්ගේ තියෙන පටන් ගන්නකොට තිබුණ මේ සාදර බව මොනම හේතුවක් නිසා හෝ කිලි වුණා අවුරුක සාක්ෂි වෙන්නේ අනන්ත අප්‍රමාණ සංසාරයක් ඉඳවන්න. ඉන්සා මනෝ සංචේතන ආහාර අල්ලනවයි කියන එක කවම කද්දාක සත්පුරුෂයෙක් නතු කරන්නේ. ඒ වගේ මේක නැවත නැවතත් කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ යන අපි මේ ලොකු කැපකිරීමක් කරන යන්නේකින් මේ තමන්ගේ මේ වැඩ පිළිවෙල හරහා මේ තුලම දැනටමත් මායя කොච්චරක් මේ හයෙන් දාලා තියෙනවා. ඒකට බලනකොට ප්ලෑන් එක හදලා තියෙන්නේ මාර පක්ෂික. දිනුවයි කියලා කියන්නේ මායя දිනු. කෙලස් දිනු. සමනෝ සංචේතන ආහාර කියනකොට ඔය ડોક્ટર පත්මසිරි පේපසිරි සිල්ලා ඒ පොතේ ඒ මහත්තයා ලියලා තියෙනවා මේ වාගේ උනන්දු කරන දෙයක් නැතුව කවුද භාවනාවට පෙළඹෙන්නේ. මේ වගේ පළ ප්‍රයෝජනයක් දකින්න නැත්තම් කොහොමද මිනිස්සෙක් භාවනාවට උනන්දු වෙන්නේ? කොහොමද මිනිස්සෙක් කුසල ඡන්දයක් පහළ කරන්නේ? කොහොමද මිනිස්සෙකුට අධිමොක්කයක් පහළ වෙන්නේ? කොහොමද මිනිස්සෙකුට ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ කියන එක එකයි මේ දෙය අතර පුදුමාකාර හොරස්කතියක් තියෙනවා. නිසා ආධුනික භාවනාවට පොළඹවන වෙලාවේ නැත්තම් භාවන ආධ්‍යාත්මික පැත්තට ගන්න වෙලාවේදී මේ තේරම හොඳයි කියලා තමයි පටන් ගන්නේ. අපි ලොකු සංජේ සමතේ දර්ශන භාවනා මාර්ගෙ පොතේ ලියලා තියෙනවා. මේ නාමා විතක්ක මෙහිමයි. පළවෙනි විතක්ක තුනේන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේහිංසා විතක්ක ඒව ඇතින් සමාද දුෂ්ට වැඩනේ. එහෙම නැත්තම් උල්ලංඝනයේ පිට වැඩනේ. මෙවුව ගැන විතරක් සැලකිලිමත් වෙන්න ඉතුරු විතක්ක හය එනකොට හොඳට ඒක දැනගෙන නතර කරන්න නතර කරන්න උත්සාහ කරන්න එපා වඩන්න යන්නත් එපා. ඊටාමත්ම වචිතයි. ඊටාමත්ම ෂටයි. ඊටාමත්ම ප්‍රයෝගකාරී. වෙන කෙනකින් ඇහුවොත් එමන්ට කියයි බොහොම හොඳයි කියලා. ඒ ශාන්නිකායේ මම දැන් දැන් ආඳුරෝ අනේ අපවත්න යුව. අපි බැවිදේ ඉස්සලා යනවා ඒ ශාන්තිකාවට ඔය මේ උරින කාලේ සූත්‍ර දෙක තුනක් කියවගත්තා අපි මම පැවිදි වෙන්න ඉස්සලා. ඊට මම පැවිදි වෙලා ගියා. මම ගොඩින් මාත නැතුණාට පස්සේ ගිය වෙලාවදී මම ආහඳුර ගම්බෙන්න ගියා. ඒක ආහඳුර මම අඳුර ගන්න බැරි වුණා. ඇරිලා කිව්වා වාඩි වෙන්න කියලා. ඒ ආසනේ එතකොට ඒ සංඥාසේ ලේඛ අධිකාරී තත්ත්වයටපත් වෙලා. ඊට පස්සේ මම කනේ සංසේ ඉදත් ඔබ අන්තිම කකුල් දෙක වාඩිනේ. අදත් කකුල් දෙක වාඩි නෑ නෑ තිරුණාංශ උතන වාඩි වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා හොඳයි හොඳයි එහෙනම් වාඩි මම මට මෙතන පහසුයි කියලා. ටික එකක් ගියාට පස්සේ කියනවා මේ හම්දු හරිම නිරහං කරහමතු. හරියම ධර්මගත ගහරි ෂෝක්. ඒ හම්දුරන්ට මේ කාරක සභාවේ කට්ටිය යෝජනා කරාලු මේ හම්දුරන්ට ඒ සංඥා ලේකාධිකාරී තරතුර දෙන්නම් කියලා. ඒක ඉතින් ගෝ කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් ආසාවෙන් ඉන්න දෙයක් ඒ ජීවිතේ හැම ලොකු දෙයක් කියලා හැබැයි අපායට කෙටිම පාර. මේ જાතේ දැනගෙන ඉඳලා තියෙනවා මේ නිල හම්බ වෙනවා කියලා කියන එක මහා ණයක්. තමන්ගේ අහිංසක ජීවිත නමාරු. ඊට පස්සේ කියත හැබැයි ඒකට කොච්චර පොරකම් වද කිව්වනම් මේ හැමදාට නිතරකින් හම්බ වෙනවා කියන එකත් හිතා ගන්න බැහැ. මේ හැමදාට ඇවිල්ලා ඇචිලා තියෙන සැකයක් මේක මගේ හානි මට මගේ මගේ විවේකීට බාධායි. ඊට පස්සේ කියලා කියනවා මේක මෙහෙම හොඳ නෑ මම ඒකට මේ ශාන්ත ඇත්තටම වයසයි. මගේ ගුරු ආමඳුරෝ ඉන්නවා මම කවදාකවත් කිසිම දෙයක් ලොකු ආමඳුරන්ගෙන් අහන්න තු කරන්නේ ඒ නිසා මම මේ ඕගොල්ලෝ මේ සභාව සම්මත කරපු අදහසක් නැති සභාව නිග්‍රහ කරන්න තරම් පෞෂත්වයක් මට නැහැ. මට එපයි කියන්නත් බෑ පාර ගන්නත් බෑ. මම ලොකු අහමුදෙන් අහන්නම් කියලා ගෝ කල්ලන්දා. කල්ලන්දා දවසක ගියාට පස්සේ ලොකු අහමුදු අම්බලා ගියාට පස්සේ කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මට වැඩ වැඩ නිසා එන්න හම්බුන්නේ වන්දනා කරනවා. අම්බෝ මේ නම ආවේ කතුපු දෙයක්. බොහොම හොඳයි. වරින් වර ඇවිල්ලා වැඩ කරගෙන යන්න ඕනේ. ඔබ හොඳට කරගෙන යන්න ඕනේ ආරෙන්නේ. ඒක හොඳට හිත හදලා කිව්වලු ස්වාමීන් වහන්සේ මම අමාරු වැඩේ දන්නේ කරුණාකර ඔබ වහන්සේ මට මේකක් කියන්නේ මම මේකට කැමති නෑ කියලා. මොනවද මේ නම කියන්නේ කියලා. මෙන්න මේමයි ස්වාමීන් වහන්සේ අපේ කාර්යගත පාව තීන්දුව කළා කියනවා. මෙන්න නිලියක් දෙන්න. දැන් ඔබ වහන්සේගේ විනිශ්චය මත කියලා මම අයින් කළා කියලා මම කැමති නෑ. මොකද මේකේ තියෙන ආව සත්කාර සම්මාන ප්‍රශ්න නිසා. ඊයම කළ මොනවද මොනවද ඒසුගලන උඹ කාර්යසුනා මම සංඥාලේ කාර්යකත්තු දෙනවා. බුදු අම්මේ අපේ પરම්පරාවේ කාටවත් ඔක හම්බෙලා මම මැරෙන්නේ ඉතල කොහොමද දවසකට හරි ගන්න කියලා. ඉතින් කියනවා කාටද කියන්නේ? යන්තමට හරි බේරෙන්න හිටු එක ඒ ස්වාමීන් වහන්සේ ගුරු හම්බුරුත් වලු අපේ මේ අපේ උන්ට පළාත්වල කියනවනේ ඒ පන්සල් પરම්පරාවල ඒ પરම්පරාවල තමයි සලකන්නේ. මේක කවදාකවත් වෙලා නැහැ. ඉතින් අපි යනකොට ඒ ලේඛාධිකාරී වෙලා. ලේකම් මිටිය කියලා එකක් හම්බ වෙනවා. ලේකම් මිටිය කියන්නේ ෆයිල් මිටිය හම්බ වෙනවා. يعني අපේ කුණු. ඉතිහාස පුරාණ කුණු. ඉතින් කියනවා දැන් මට ගැළවුමක්ම නැති. ඉතින් ඒ නිසා අපිට යම් වෙලාවකට ඒ වගේ අපිට ලාභ සත්කාර සම්මාන කිලෝ වැඩි වෙලා හරි කමනේ අපි කායිලා උපදේශයක් පැදුවත් ඒ උපදේශයේ සාධාරණව සලකලා බලලා මනෝ සංචේතන ආහාරයට අහු වෙන්නේ නැති වෙන විදිහට නිවනට ගැලපෙන හැම උපදේශයක් දෙන්න පුළුවන් කෙනෙක් අද ලංකාවේ ඉන්නවද කියන එක මට හැකියාවක්. ඒද අපි හොරාගෙන්මයි පේන හන්දයි යන්නේ. ඒ සංකේතනා පැත්තෙන් ගොඩ ගන්න බෑ. අපේ ලොකු ශාන්ති ඉන්න කාලේ රාමාංජනිකාය කට්ටිය ඔක්කොම එකතු වෙලා උන්වහන්සේට සම්මාන උපාධ්‍යාය තනතුරක් දීලා මේ ළඟදී මට කිව්වා එක්කෙනෙක් ඒ කොළොන්නක පැත්තේ හාමුදුරු කෙනෙක් කිව්වලු මට ඒ උපාධ්‍යාය තනතුර දුන්නේ නැත්නම් වහබුනා. ඒ තරමටම ඉල්ලනවා ඒකට කියන කොළොන්නක පැත්තට දීලම නැහැ මට ඕනමයි. ඉතින් තියෙන සීමාවට දෙන්න බැරි නිසා ඉතින් පව් කරනකොට අර හඳුර දෙනවා කොටස්. නමුත් ලොකු සාහතර දුන්නේ සියල්ලංගෙම ඒකච්ඡන්දය. ඊට පස්සේ ගෞරව සම්ප්‍රච ලිමක් කියලා තියෙන ලොකු ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරන මේ ශාසන සේවාව සාකලා අපි සම්මානීය වශයෙන් උපාධ්‍යාය තන්ත්‍ර වංශ පූජා කළා තියෙනවා. පූජා කරන එක මතක තීන්දුවක් ගත්තා මේ ඔබ වහන්සේගේ මනාපේ දැන ගැනීම සඳහා තියෙන ලියුමයි කියලා. ලොකු සාහතර දැනගත්තා මේක සංස්ථාවට එහෙම දැනගත්තොත් එහෙම මහා ලොකු ව්‍යාපෘති පවුලක් වෙනවා සංස්ථා පාටිජාතික. ලොකු සංස්ථේ ලියුමක් කියලා කියනවා මේ වගේ වැරද්දක් මේ වගේ දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මං කවදාක ප්‍රසිද්ධ වෙලා නැහැ. මං පුළුවන් තරම් හැංගිලා ඉන්න මට මෙච්චර දඬුවම් කරන්න වටින්නේ. මං අහිංසකව පැත්තකල ඉන්න මිනිස්සෙක්. කෙසේ නමුත් මම සභාවවරුේ සලකලා ඔය සභාවක් තීන්දුව කරුවට පස්සේ ඔක එකයි වුණත් සභාවවරුන්ට පෞසත්වයට හොඳ නැහැ. මම සබා ගෞරවයෙන් පිළිගන්න මේක බාර ගන්නවා. හැබැයි මම එක කොන්දේශයක් අරගෙන මොනම පින්කමකටවත් මම සම්බන්ධ වෙන්නේ මොනම සභාවකටත් මම ඉන්නේ. ඔයගොල්ලෝ කැමති නම් දෙන්න නොදෙනවා නම් වඩා හොඳයි. ඉතින් ඒ රාමනේ හරි අපහසුකටපත් වෙලා තියෙනවා දැන් මොනවක් කරන්න බෑ. දීලා තියෙනවා. ඉතින් මම උපත් ආයකක දැන් දවසක් ගියාට පස්සේ පරපතල සීල් ගහලා 10ක් 15ක් පැදිලා ගරු කම්ඩිය වූ ආපු ඒ මහෝපාද්‍යය ස්වාමීන් වහන්සේටයි කියලා පරිලීමක් ආවා. ඊට පස්සේ මම කෝ මේ කරන්නේ කඩේ පදකට වෙයි. ඔය ඇයි ඔන්න පිටින් ගන්න. මම ඇයි කියන. ඔය ඉන්න ලියුම ඔක්කොම දාන වෙනම පෙට්ටියක් තියෙනවා කවදාවත් කඩන්නේ. ලාභ සත්කාර සම්මාන සීලෝක ශේෂ්ඨේ මං දැක්කනේ අපේ ඔසිය ඥානදාන ශානසේ විතර ඊටාත්ම දක්ෂ මේ මනෝ සංචේතන ආහාර පිළිබඳ සංවේදී තව කිසි කෙනෙක් ලෝකේ මන් දැකලා. ඕනම කෙනෙක් අහු වෙනවා. ඒ ඔක්කොම අපි දකින්නේ අනේ අපේ ගුණයක් නිසා අපේ මේ සීලය නිසා අපේ ඥානය නිසා මේ ලැබෙන සත්කාර කියලා නම් මේ සේරම මාර්ගාශය. ඉතින් නිසා කොහොමද එහෙමනම් මිනිස්සෙක් මේ මේ භාවනා දිකට ගෙනියන්නේ කොහෙන්ද මොටිවේෂන් එක එන්නේ කොහෙන්ද සද්ධාව එන්නේ කොහෙන්ද කුසල ඡන්දෙන්නේ කොහෙන්ද අධිමොක්කේ එන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ උදුමාකාර විදියට විස්තර කළා තියෙනවා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අපි මේ ඒ සූත්‍රයත් මෙහෙම කරව කජ්ජනීය සූත්‍රයේදී නමෝ තේ කුරිසාජඤ්ඤ නමෝ තේ කුරිසුත්තම යත් යස්ස තේනා විදානාමි යම් පිලිසාය ජහයි. උදැන්ස් කියන දෙවියෝ බ්‍රහ්මයේ වන්දනා කරනවලු ඒ මහා පුරුෂයන් වහන්සේට নমස්කාර වේවා. ඒ ආජඤ්‍ය පුරුෂයන් වහන්සේට নমස්කාර වේවා. එතුම භාවනා කරන්නේ අහවල් දෙයකට කියලා දන්නේ නැති කෙනා. ඒ නිසා මම භාවනා කරන ධ්‍යානයක් සඳහා කියලා හිතනවා තුච්චයි පාහරයි නීචයි. මම භාවනා කරන මාර්ගඵලය සඳහා කියලා කියනවා ඒක තුච්චයි පාහරයි නීචයි. මේක භාවනා කරන්නේ ඇත්ත දැනගෙන හොඳක් අමයි. යමක් සඳහා භාවනා කරන එක ආර්ථික විද්‍යාවට හිතාගන්න. ඒක මෙච්චර අපි කරන මේ ලස්සන වැඩ පිළිවෙල තුච්ච දෙයකට හේතු කරන්න හදන මොනම දෙයක් අත් උන්නේ. ඒ නිසා සෑම නිමිත්තක් කරන භාවනාවට වැඩිය අනිමිත්ත භාවනාව හොඳයි. නිසා අනිමිත්ත ධාතුව තමයි ලෝකේ තියෙන ලොකුම දේ. ඒකට අදිෂ්ඨාන පූර්වක යන්නේ. මොනවා හරි වේග තියෙනවා කුණක් තමයි. නිසා මොකටද මේ භාවනා කරන්න කියන එකවත් තේරෙන්නේ නැත්නම් එමත් ඇත්තටම නිවන් දකලා වගේ ඉන්නේ. නිසා භාවනාවේදී විශේෂයෙන්ම සංකාර උපේක්ෂාඥාන කීර්ති කරනකොට එහෙම නැත්නම් මේ පරිවිපස්සනාවට යනකොට තමන්ටම තේරෙන්නේ මේක මේ භාවනා කරනවද, කෙරෙනවද, ජවයට යනවද නැත්නම් තමන් මේක හසුරුවනවද කියලා. හසුරුවීමක් තියෙන තාක්කල් බොහොම පහත් පාරක්. හැබැයි මම බොහොමත්ම සංවේදී වෙන්න නැත්නම් තාර්කික විදිහට පටන් ගන්නකොට අපි নানা ආකාර හීන රාශියක් මවාගෙන තමයි භාවනාවට බහින්න. විශේෂයෙන්ම දානයක් දෙන්න බෑ. යමක් ආපහු නැවත බලාපොරොත්තු වෙන අදහස නැත්නම්. ආනිසංස කතාව නැත්තම්. ඒ සරුවතරචේ කබලිකාර ආහාර සම්බන්ධ දානීති බව කියලා කියනවා. යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් මම මේ දෙන ඉන්දියාක්ක දාන්නේ තමයි ලබනාත්ම බුරියානි ලැබේවා තුච්චයි තුච්ච වෙන මොනක්ද කියලා නෑ ඒක හීන දානයක් කියලා ලියනවා ඒ වෙනුවට කියන්න කියලා කියනවා මම මේ දෙන දේ මට නිවන ලැබේවා නිවන කියන්නේ අකිංචන කිසිම දෙයක් නොවන දෙයක් ඒක බුදුහාමරේක මධ්‍යස්ථ දානය කියනවා. උත්කෘෂ්ඨ දානය කියලා කියන්නේ මේ දානය ලබන කෙනා මම සාදු කියන සෑම දිනකටම කවදා හෝ නිවන් ලැබේවා. මෙන්න මේ විදිහ උත්කෘෂ්ඨ අදහසෙන් වතුර වීදුරක් දුන්නා. කර්මාවර වචනයක් දුන්නා. ජීවනට හේවණක් දුන්නා. පාරමිතා ශීර්ෂය. මොකද කිසිම දෙයක් ආවව අපේක්ෂා නැතිකම තමයි ඒ දානි උත්කෘෂ්ඨ කරවන්න තියෙන පළවෙනි දේ. ඒ වගේ තමයි ස්පර්ශය රස ආහාර කරනකොට යම භාවනාවට අරමුණ වෙනවා නම් ස්පර්ශ වෙනවා නම් ඒ තාකල් භාවනාව යනවා. කවදා හෝ ස්පර්ශ වෙන දේ සියල්ලම තුල දැක්කට පස්සේ අන්න නිවන මනෝ සංචේතන වශයෙන් අපිට චේතනාවක් පහරනවා නම් ඒකේ අපි අර චේතනා සූත්‍රයේ සඳහන් කරලා චේතනා පකප්පන අනුසය. ඒ වගේම සබ්බතනසේ සබ්බ සංඛාරේසු දස සංඥා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අදිඨාන අනුසය ආශව මේ සෑ මොනම දෙයක් ආවා. ඒ දේ පිළිබඳව ආශාවක් පහළ වෙනවා නම් ඒක සංසාරක බැහැ. දැන් භාවනා කරන කෙනාට භාවනා කරන්නේ භාවනා සඳහා මිෂ මොනම දෙයක් බලාපොරොත්තු වෙන දාසින්. ඒතකොට මනෝ සංචේතන ආහාර ආ පුදුම විදියට අපිව ඔය ලාභ සත්කාර විශ්ේ, පරාමුදායතාව සම්පේශේ, අමර විතක්ක විශ්ේ පුදුම විදියට බොහොම සියුම් විදියට බලනවා. ඔක්කොම ඇත්ත හෝ නැත්ත හෝ බුදු මනෝවිකාර වශයෙන් සලකලා පැත්තකට කෙරුවොත් ලැබෙන්න ඕන දේ ලැබෙයි. ඒ වගේම විඥානාහාර කියලා කියන්නේ මොන දේ දැක්කත් මොන දේ අපේ හිතට පහළ වුණත් ඒ දේ දෙකකට බෙදලා ද්වේතාවයකට වටලා හරි වැරදි හොඳ නරක යහ අයහ ධර්ම අධර්ම වශයෙන් මේ බෙදිල්ල තුල තමයි විඥානේ පෝෂණය ලබන්නේ. අපි අනිමිත්තට ගියා නම් අල්ලන්න නිමිත්තක් නැත්තම් ගියා නේද? හොඳ නරක කියන්න දෙයක් නැහැ. හරි වැරදි කියන්න දෙයක් නැහැ. යහපත් අයහපත් කියන දේකුත් නැහැ ධර්මීය ධර්ම කියන දේකුත් නැහැ නිසා ਸਰවචනාසේ විඥානය වගේ දේවල් ගැන විස්තර කරනවා කියනවා ධම්මෝ විවෝවික වේ පහතබ්බා පගේ වාදා ආනිබලට කවදා හරි මේ සත්‍ය ධර්මයක් අතාරින්න වෙනවා. ධර්මයේ අධර්මයේ ගැන කුමන කතාවක්ද කියලා. නමුත් දුමාකාර ආශාවක් කියන මේ ධර්මස්කන්ධය දැනගන්න. මේ සා ආශාවකින් දැනගන්න මේ ධර්මස්කන්ධය හලන්න වෙනවයි කියලා දැනගත්තොත් මොනතරම් කම්පනයක් තියෙනවද? ඒ මොකද මේ ධර්මස්කන්ධයෙන් අපි මම ආයනේ පෝෂණය කරන්න හිතනවා. තමයි අපේ මාන්න පෝෂණය කරන්න හිතා. තෘෂ්ණා පෝෂණය කරන්න හිතා. ධර්මයේ තියෙන ඉතර කරන තේ තරණත්ථය නොගහනත්ථය කියලා බුදුරජාණන්ජෝය කුළුපම සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේකේ ඉතර වීම සඳහා මිසක් අල්ලගන්න දෙයක් නෙවෙයි. නිසා විඥානයේ පිළිබඳ වැඩ කරන යනකොට මොනම විදියකට හෝ විනිශ්චය කරන හිතක් තේරුම් බේරුම් කරන හිතක් මේක හරි වැරදි කියලා ඒ තියෙන තාකල් අපි දැන ඕ නොදැන විඥාන ආහාරය සපේනවා. ඒකෝට සංසාරේ වැටෙනවා. අපිට හිතා ගන්න බැරි තැනකට භාවනා යනවා කියලා හිතනවා. ඉන්නවා දන්නේ නැහැ, නිදි කියලා දන්නේ නැහැ, කාලය තේරෙන්නේ නැහැ. ඒ අනිත් වගේ තැනට ගියාට පස්සේ අපිට දැනෙන්නේ තනි වුණා, පාළු වුණා වගේ මහා සරුංගලේ නූල කඩලා ගියා වගේ ගතියක්. මොකද විඥාන ආහාර නැති තැනකට යනකොට අන්‍ය වෙණේකට තමයි අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්නේ එකම වෙනස ඒකට අවදි වෙනවා. ඒකට අපි සමානට ශුන්්‍යතාවය කියලා කියනවා. තව සමානලට අස්තුලෝක ධර්ම කම්පා නොවීම කියලා කියනවා. එහෙම නැත්නම් හතතාවය කියලා කියනවා වෙන දෙයකට වෙන්නලා නිකන් ඉන්නවයි කියන එක. ඒක මේ විපස්සනාදී භවන උත්කෘෂ්ඨ මට්ටමේදී සිදුවෙන එකක් මිස තර්ක කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. තර්කේ නැතුව යන්න බෑ. හැබැයි ඒක විදිහට කියනවා මොකද අර මූලික ධර්ම අවශ්‍යයි. කොට ගන්න කොට ගන්න කියලා අන්තිමට ඒ විඥානයේ විඥානාහාරයක්වත් නොවන විදිහට යනවා කියන දවස තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ මේක කපලිකාරහර ස්පර්ශයහර සංචේතනහර තමයි මේ විඥානයේ තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි අනිත්‍යපදේ පටන් ගන්නකොට අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියලා මූල ධර්ම පත්‍රයෙන් තමයි තේරුම් ගන්න. බලනකොට අපි හැම චිත්තක්ෂණයකම මේ ප්‍රකල්පනා චේතනා පාල කිරීමෙන් මේ අනු විනිශ්චය කරන්න යෑමෙන් තමන් විනිශ්චය කරන්න යෑමෙන් අපි නොදන්න පුදුමාකාර ආශ්‍රව වගේක් අනුශේ වශයෙන් එකතු වෙනවා. මේක අපි මාන්නේ කියලා කියනවා. මනිනොයි කියන එක. ඉතින් මේ මැනීම තුලින් තමයි අපිට නව නිර්මාණ කරන්න උනේ Java. තව කෙනෙක් පරයන් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. නමුත් භාවනා කරගෙන යනකොට ඒ වෙනුවට අපි හැම හැකියාවක්ම වෙන්නේ අපි සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න පමණයි. එම වීම සඳහා දාසින් නෙමෙයි ඒක සර්වඥාගේ සඳහන් කරලා තියෙන්නේ එයා රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙනවා. එච්චරයි. ගංගා වැලි තලාවේ ගංගානංගලි වැලි තලාවක තියෙන වැලි තලාව එක වැලියටයක් බවට පත් වුණා. මොන විදිහකින් කැපී වෙනීමක් නැහැ. මොන විදිහකින් තුවා දැක්වීමක් නැහැ. මොන තරකම ඒ පත්‍විජේ தත්ත්වයට ප්‍රේම කිරීමකුත් නැහැ. එතන මේ හතර වූ ආකාර හැම වෙලාවෙම පෝෂණය කරන තෘෂ්ණාව හරහා ඒ නිසා මේ ආහාර හතර පිළිබඳව කල්පනා කරන්න පටන් අරගත්තොත් හරිම මේ සංවේ සංවේග සංවේගයක් ඇති වෙනවා කොහොමනම් තව කෙනෙකුට මේක බෙදා ගන්න කොහොමනම් තව කෙනෙක් එක සංනිවේදනය කරන්න ඕ කියන හැඟීම පහළ වෙනවා මොකද ඒ තරම්ම ඒ පුද්ගලික න්‍යාය පත්‍රයේ තියෙන්නේ ඔය හතර ආකාර පෝෂණය කිරීම. කබලිකාර ආහාර පෝෂණය කිරීම, নানা ආකාර ස්පර්ශ පෝෂණය කිරීම, සංචේතන පෝෂණය කිරීමක් සහ මේ විඥානය අනුව තරාත්මක පෝෂණය කිරීමක්. ඒත් මේ සියල්ලම 100%ක් නැති තැනකට ගිහිල්ලා මේ ඥාන පෝෂණයක් ඥාන විභාගයක් වෙන්නේ. මෙන්න මේක දැන ගැනීම පමණයි පියෝ දැන හෝ නොදැන සෑම චිත්තක්ෂණයකම මෙන්න මේ වගේ සම්මාදමක් යනවා අපි හතර ආකාරයක ඒක ප්‍රයෝජනෙ සලකලා කරලා අමං අසතියේ එහෙම නැත්නම් සම්පජාන්නේ නැතුව හිටියොත් මේව කොහින් එකතු වෙනවද දැන් අතුල පළ විපාක දෙන්න හදනකොට කොහින්ද මේ වෙන්නේ කියලා සැකයක්. මම හොඳට හැම චිත්තක්ෂණයක බලන් හිටියෝ විශේෂයෙන් මේ මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියන දෙක තේරෙන්න පටන් අර ගන්නවා ගැළවී සිටීම සඳහා පුදුමාකාර අවධිගතයක් සහ දේවල් වලට පටලැවෙන්නේ නැතුව ඉන්නවා. චේතනා විශේෂ සහ අනු විනිශ්චය කිරීම විශේෂයි. තමන් ඉන්නේ සිකුරිමත් ඒකට අයිති වෙනවා. අන්නේ විශ්ේ බෙල්ලා ඉන්නවා කියනකොට කැලේ ඉන්නවා කියන එක ගහක් යට ඉන්නවා කියන එක ශුන්‍යාකාරක ඉන්නවා කියන එක වටනකට තියෙනවා. ජන සමාජය තුල ඉන්නවා කියුවාම හරිම අමාරුයි කුඩල්ලා නිකන් මූදු වෙලට ගියා. හැම පැත්තෙම ලුණු ඇති නිසා අපේ මේ හතර ආකාර පෝෂණය වෙනවා ආහාර පෝෂණය වෙනවා ඒ නිසා සංසාරේ යන නිසා මේව හැම එකම බැඳෙන තෘෂ්ණාවෙන් ඒ නිසා අර මෙතෙක් පෙළ ගහගෙන ආපු ක්‍රමේ දිහා බලනකොට මේක දිහා අඩුගානේ චින්තාමේ පැත්තෙන් එහෙම නැත්නම් අන්වේ ඥාන පැත්තෙන් කල්පනා කරලා මේ සති මාත්‍ර චිත්තයක තියෙන වටිනාකම තේරුම් ගන්න. එක චිත්තක්ෂණයක් අපි සතිය කියනවා මේ හතර ආකාර ආහාරයෙන්ම වාක්‍ය. කබලිකාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන. ඒ නිසා එක චිත්තක්ෂණයක් හෝ සතියෙන් ගත කරනවා කියන එක විශ්ින් අපිට කරන්න පුළුවන් උසස්ම කර්මාව බව ඒ වගේම අත්ත කුසලී බව කල්පනා කරලා අනිකුත් විචිත්‍රතා අනිකුත් සංකීර්ණතාව වෙනුවට ලදලද චිත්තක්ෂණිය එළඹ සිටී ගත කරනකොට මේ අබ්බහියට කියන මේ වැඩ වලින් වෙන්වීමම විශාල කුසලයක් වඩපත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තම තමන් කරගෙන යන වැඩවල තියෙන දැනට උපයලා තියෙන සත්‍ය මාත්‍රාව පිළිබඳව අගය ආඩම්බරය කරගෙන ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට ඉදිරියට වැඩ කරනකොට පුළුවන් තරම් මේ සත්‍ය මාත්‍රාවට තමන්ගේ ලක්ෂණ වගකීම් බාර දීලා සතිපට්ඨානය එළඹ සිහියෙන් ගත කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාවකට කරන සියලු දෙනාටම කෘතිමව හෘද ස්පන්දනය ලැබෙන රෝගියෙක් එම ස්පන්දන කෘතිම ලැබෙන වෙලාවේදී තවත් රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා එය ගලවලා සංකරන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී දැන් අර රෝගියාගේ හෘද ස්පන්දනය ඉවත් කරන පුද්ගලයා ප්‍රාණඝාතයට ලක් වෙනවා. එහෙනම් ඒ නොවෙන්නේ මොකද හේතුව? එතකොට ප්‍රඥාසරේ තම තාහය නිරුද්ධ වෙන නැති විඥාන බලන්න. එතකොට චුතිසිත නෑ තුන් දැන් දොස්තර කෙනෙක් ඔය අහන්නේ පළවෙනි ලෙඩා ගැනද අහන්නේ දෙවෙනි ලෙඩා ගැනද අහන්නේ. පළවෙනි ලෙඩා ගැන. දැන් දෙවෙනි ලෙඩාගේ ජීවිතය ගලවගැනීමේ ස්ථේතරාවේ පැහැදිලි කරනවා. එක්කෙනෙක් ඉන්නවා දැන් ටර්මිනල්. හෘදේ ස්පන්දනයේ තියෙනවා. තව කෙනෙක්ගේ ජීවිතේ තනවා මෙයාගේ හෘදේ ගලවල එයාට දෙනවා කියන අදහස තියෙනවා. එතකොට ඒ අදහසේ චේතනාව මේ හෘද ස්පන්දනයේ වෙන රෝගියාගේ නෑ දැන් ප්‍රාණය විරුද්ධ වෙනවනේ දැන් අර පළවෙනි රෝගියාගේ මේ පුතින් හැදලා ස්පන්දනය නවතිනවනේ එතකොට නෑ ඒක තමයි එයාගේ එයා ඒ හදවත අනිත් එකන දෙන්න ඕනේ කියන චේතනාව කාගේ අදහසක්ද කිසිම කිසිම කෙනෙකුට වෛද්‍යවරයෙකුට මොනම ජාගයකට තව ආත්මයක් තීන්දුව කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අනුගමන තමන්ගේ ආත්මයක් තීන්දුව කරන්නයි කියන්නේ. සොයන්න පිළිගන්නේ. මැෂින් එකකින් මැෂින් එකක් දීලා තියෙනවා. ඒ වුණා ඒ වුණා ඒ කියන්නේ මේ කියන්නේ අයන් හට් එක ගලවලා වෙන කෙනෙකුට හයිනවා. එහෙම. ඒ එහෙම වුණා මේ මනුස්සයා මේ ගලවනවා කියන එක එන්නේ ගන්න දැන් තුන්දෙනා හද ස්පන්දල ලැබෙන රෝගාගේ ගුරුදැරියන් තීරණය කරනවා දැන් තමන්ගේම අවබෝධ පියාට මේ ස්කන්ධනේ මුලින්ම අයින් කරාට පස්සේ අනිවාර්යෙන්ම මරණය සිද්ධ වෙනවා. ඒක නැත්නම් තීරණය කරනවා දැන් මේ විඳින්නේ දුකක් මේ නිසා තේරුමක් නැහැ කියලා වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා ගුරුදැරියන් මේක ඉවත් කරන්න. එතකොට ආනන්දේ පාපකාරණයකට ලක් වෙන ගුරුදැරියන් පැහැදිලිවම ඒ අනුකම්පාව නිසාම තමයි බලාගෙන ඉන්න බැරිකම නිසා පාට් එක අයින් කරන්න ඕනේ. වෙලින් දෙකන ඕනේ අපි කන්නේ ලෙඩේ කරගත්තා. කිට්ටුවන්ට අර ගෙදර කැක්කම ඉන්නේ. අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියලා දෙන්නේ කන්සෙප්ට් එක. එමතෝ ජාති සෝකෝ. ප්‍රේමෙන් තමයි යෝ හටගන්නේ. ඒ මනුස්සයට බලන්නේ බෑ. ඔය ඉන්න කාලේදී ඇන්ඩ්‍රියන් සයිස් අවුරුදු 90ක් විතර ජීවත් වුණා. කතෝලික ෆාදර් කෙනෙක් ඉඳලා කෙලින්ම බෞද්ධ භික්ෂුවක් බවට පත් වෙච්ච කෙනෙක්. ඊපස්සේ චිවුරු ඇරලා හිටියේ. එයා කියනවා නෝන ගියාට පස්සේ එයා කාර්යක ෆොක්ස් වෙන කාර්යයක් තිබුණේ. එයා යනකොට ක්වීන්ස් එකේ උඩ තට්ටුවේද හරියෙක් වැටලා ගැහිනවලු ගැහිනවලු ගැහිනවලු ඔළුව වැදිලා. එයා කෙලින්ම ටයර් කරලා ඇරියලු තියෙනවා. ඊට පස්සේ කියලා කියනවා මම මෙහෙම කෙරුවේ ඇයි කියලා මගෙන් අහන්න එපාලු. ඒක මට උත්තර දෙන්න. ඊහර ගැහින කතාවකදී අනුකම්පාවෙන් කරනවා වගේ. ඒක තමයි අනුකම්පාව පාරක් මෙතන තැන්තිගම මරණාසන්න. මාරාන්තිකයි. ඒක නිසා ඒ වෙලේ දේවල් වෙන්නේ කිට්ටුවට. පිටින් දෙකට ප්‍රශ්නයක් නැහැ. සමහර අපේ රටේ නීතියේ හැටියට දැනට බීටින් හાર્ට් කැඩවර්ස් කියලා තමයි ඒවලට කියන්නේ. ඒ කියන්නේ බ්‍රේන් ඩෙත්. බ්‍රේන් ඩෙත් එක සර්ටිෆයි කරන්න ඕන තුන් දෙනා. බ්‍රේන් ඩෙත් කියලා ආයෙ රිකවර් වෙන්න chance එකක් නැහැ කියලා EEG එකක් කළා අර කනට අයිස්තුර දාලා ඒ වගේ ටෙස්ට් තුනක් කරලා එහෙම සර්ටිෆයි කරලා ආයෙ chance එකක් නැහැ කියලා කිව්වට පස්සේ තමයි ඕගන් ඩොනේෂන් වලට අන්න මේ කියන ඕගන් ඩොනේෂන් නෙවෙයි මේ කතා කරන්නේ. අයන මහත්කම් කරලා තව කෙනෙකුට හයි කරන එක. දැන් ආවරණය කියන තමයි මේ ස්වාමීන් කිව්වේ. ඒ කියන්නේ ආයත මට ප්‍රශ්න තේරුම් ගත්තේ නැහැ. මං අහන්නේ ඒකයි මේ අයන හාට් එක ගැනද කතා කරන්නේ නැත්නම් බීට් වෙන හාට් එක ගාලා වෙන එකට ට්‍රාන්ස්ෆර් කරන එක. යන්ත්‍රයේ දෙන එකද කියන්නේ? එන එන ඕගන් ඩොනේෂන් කතා කරන්නේ නැහැ. ඕගන් ඩොනේෂන් කොහොමද රිලේෂන්ස් එක උනත් uh, කියන්න බෑ මේක නිවන්ද කියලා. දැන් සමහරවල් ප්‍රයිවට් සෙක්ටරේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද සමහරවල් සල්ලි නැහැ. ගෙවා ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා ඉන්ෆ්ලේට් එකේ ප්‍රශ්න තියෙනවා. බ්‍රේන් ඩෙත් එකක් සර්ටිෆයි කරගන්න බැරි නම් ලොකු තත්ත්වයකට පත් වෙනවා. මොකද අපිට නිවන්නත් බෑ. රිලේෂන්ස් වල කියලා නිවන්නත් බෑ. මොකද patient නාම රිකවර් වෙන්න chance එකක් සුළු වශයෙන්ම තියෙනවා. එතකොට මුලක් වෙලාවට මේ රිලේෂන්ස් අපිට පටවන්න හදනවා ඩිසිෂන්. මුලක් වෙලාවට කියනවා කේසස් තුනක් මම දන්නවා. ડોક્ટર ජයසූරිය ලියන තියෙන පොතක් කීර්තනීෂා කියලා. එයා කියනවා එහෙමනම් ගණ්ඩේ කියලා හොලන්ඩ් වල ඉන්නවලු ડોක්ටර් ඩෙත් කියලා මිනිහ පොර තැනකට යනලු ගන්න. ඒක අරුගේ කොන්ත්‍රාත්. Doctor death. කු කියලාම තියෙනවා. දෙක මහසීසයඩෝ අන්තිමට වෙජිටබල් වෙනවා. වෙජිටබල් වුණාට පස්සේ ඒ ડોක්ටර් කියන්නේ එයා පවුලේ ડોක්ටර් වගේ පුදුමාකාර දේශයලට ආදරේ ඔක්කොටම සංඝයාට කියලා ඇවිල්ලා බලන්න අවසාන ගෞරවය දක්වලා පැත්තකට යන මම බැදී දෙනවා කාටද කියලා. මාස දවස් ගාණක් ඉඳලා තාමත් ඒක ප්‍රසිද්ධ රහසක්. ඔක්කොම සංගයලා අවසාන කවුරු කරලා ගියාට පස්සේ ඒක කරා මොකද එයා දන්නව හොඳටම වෙන්නේ නැහැ කියලා. කොහොම හරි මේ තීන්දුවේදී හම්බෙන්නේ දොස්තර හොඳටම බගිකෙන් බාර අරන් තිනවා මම මේ මරණය කරනවා මම බගිකෙන් බාර. අපායන් හරි මම ගන්නවා. ඊට ඒ ඒ අර කරුණාව අනිත් පැත්ත හැරුණාට පස්සේ ඒක කරදැයි. මට කිව්වා කරුණානේ අනිත් පැත්තේ UK ගියාට පස්සේ දරුවා ප්‍රසූත කරන වේදනාවේදී ඇති වෙන දුක නිසා දරුවා ඉපදලා මාස 6ක් ඇතුළත ඒ දරුවා මරන්න අයිතියක් අම්මට තියෙනවා එංගලන්තෙ කියන්නේ. මම කිව්වා මට ඒ දෙන්නේ කියන මොකද හරි ඉන්ටරෙස්ටිං. හරි ඉන්ටරෙස්ටිං මේ වගේ මේ නීතියෙන් පුළුවන් ද මේ වගේ කන්සෙන්ට් එකක් අපිට තීන්දුව කරන්න කියලා. ඒ දෙන්නේ කියලා බැරිස්ටර්ස්ලා දෙන්නේ කියලා කිව්වා. ඒ වේදනාව නිසා මාස 3ක් ඇතුළත දරුවක පෙළඹෙත් කරා මරුවට අමරවිරුද්ධ නීති ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ එකක් තියෙනවා. ඉතින් එතෙන්දි වැඩ කරන්නේ පුදුම විදිහට මේ මෛත්‍රිය සහ කරුණාව, කරුණාව සහ ද්වේෂය මිත්‍රිෂ්ඨනේ. හරියම ඒක නිසා ඒකදී දැන් මේ හැරේ පර්ත් කියාට පස්සේ ඒ ෆිල්ම් ඇනියෝ මයින් ඇවිල්ලා කිව්වා මේ දෙන්නේ. සිල්මෑනියෝයි තව ඇරියෙකින් අපේ ලේඩිගෙනේ දෙන්නට ප්‍රශ්නක් වෙනවා මට පුතේක හම්බෙන්න. ඊට පස්සේ සිල්මෑනි කිව්වා මම දැන් ආස්ට්‍රේලිය එක ලියක් හදන්න ස්වාමීන් වහන්සේ පුතාට. ඊට පස්සේ මම කිව්වා මට නම් කියලා තියෙන්නේ දැන් මම අන්තිම වෙනකොට මම මේ සංඝයාට කියනවා ලේසි දෙයක් කරන්න. මගේ වෙනුවෙන් මම මරණයට පස්සේ කළ යුතු දේ තියා ඉන්න දේට ඔක්කොම කියන්නේ. මේ දේ කරපන්තු. ඒ නිසා ඕගොල්ලන්ට පහසු දෙයක් කරන්න. මම නිසා අවධානය මිල් එක ලියන්න මට ඕන කමන්නේ. පහසුම විදියට කරන්න හැබැයි කිසිම අතිශෝක්ති කරන්න එපා. ඉතින් දැනක මට කරන්න බෑ ඇමරිකාවේ ඉන්නේ අනිවාර්යයෙන්ම කරන්න. ඊට පස්සේ මම අර ආටිකල් එකකින් පෙන්නන්න හදනකොට එතන හිටියා විතරක් හිතාමඳුරු ඒ අහම රෝගිලා කෙනෙක් දුන්නා. දැන් ඔයා ගියාට පස්සේ ලෝය ආයි ඔයාට කිඩ්නි එක තියෙනවා මේක තියෙනවා මේ කම්බිනේෂන් එක ගන්නවද මේ කම්බිනේෂන් එක ගන්නවද ඔන්න එහෙම එකක් තියෙන්නේ කියලා පොලේ දෙනවා. يعني මේකම සල්ලි හම්බ කරනවා. මේ මේ ඩිසිෂන් එකෙන් සල්ලි හමු කරන්න නීති හදලා තියෙන වෙන කිසිසේත්ම මානවයිකවාදකම උඩ නෙමෙයි. ඊට පස්සේ මම කිව්වා ඊට පොතේ එන අයෝ කියන සංසාරේ එහෙට ගියත් මෙහෙට ගියත් දැන් කොටුල මම කිව්වා සංසාරේ ඉන්නකම් කොටු වෙලා. මොනම තැනකින්වත් බේරමක් කරන්න බෑ. හොඳ වෙලාවට යාටිකල හම්බුනේ. ඒ නිසා මේක මේ ඉන්දොනේසියාවල මේ තියෙන தত্ত্বය අද තන්නේ කරන සල්ලි කසා ගැනීම ප්‍රයෝජනයක් මිසක් මේක කිසිසේත් මොකද හිතේ තනුකම්පාවක් ජීවිතයකට තියාසක්ව මොකක්වත් හැමතැනම ඇමරිකාවේ ප්‍රාන්ත මහත් තියෙනවා. ප්‍රාන්ත පහක් විතර තීන්දුව කර තුනා බ්‍රේන් ඩෙත් එක වුණොත් ඩෙත්. අනිත් එක කරන හાર્ට් ඩෙත් එක වුණොත් ඩෙත්. ඒ දෙකම කන්ට්‍රඩික්ට් ඒ ප්‍රාන්ත වල හැකියියට මේ එකකවත් කනු මොනම මානව ගතියක්වත් මොනම අනුකම්පාවක් නැහැ. තන්නේ කරන මරණය විභවන කන ගතියක් තියෙනවා. නීතිය කියන්නේ එච්චරයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ සංසාරේ තියෙන තාම දුකමයි. මේක දුක්ඛේ දුක්ඛ ලෝකේ පතිච්චිතෝ. මේක තෝරලා බේරන මේකේ මේ අර වල්පුල අපිට රාහුල හඳුරු කිව්වා බලු බෙට්ටක මහත්මේ මුල හොඳයි අග හොඳයි නරකයි කියලා කියන්නේ දැන නෑ වට කට්ට හොඳයි මැද කටිය කවුතු කියන්නේ ඔබ බලු බෙට්ටම තමයි කියලා රංගාගෙන නම් ආය ගන්න දෙයක් නෑ මම ගිහිව ඉන්නවා මට ඒකනම් টොප් එකට තේරෙනවා ඔය මොන නීතිය ගත්තත් හොදලා ගන්න කියලා දෙයක් මේක නෑ පිටුලැල්ල සවුත් වෙලා තියෙනවා මැද කැල්ල හොද ඇති කියලා. උඩ කැල්ල සවුත් වෙයි මැද කන්නේ කර බලු පිටක් විතරයි. ඒ නිසා වැඩි කල්පනා කරන්න බෑ සතුටුමත් වෙන්න. බුදුහාම කියනවා ඒකේ ඊට වැඩිය බොහෝම විප්ලවීය උත්තරයක්. තව කෙනෙක් තියා Taman මරන වෙලාවත් Taman දීපු කරන්න අයිතියක් නැහැ. අද ඒ තරම මේ මකර ඇවිල්ලා උප්පත්ති දවසේ ඉඳලා දරුවා මරන තර දක්වා ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. හැම එකකම තියෙන සල්ලි විතරයි. මේ සර්වඥාන්සේ ඔක්කොම තියෙදි කියලා තියෙනවා මයින්ඩ් යෝර් බිස්නස්. ඔබටවත් බෑ ඔබ ගැන තියෙන ගමන තව කෙනෙක් ගැන කුමන කතාවක්. උදාහරණ දෙන්න මඩ බෝරුවක ඉවිලා ඉන්න කෙනෙක්. තව ඉවිලා ඉන්න කෙනෙක් ගොඩ දාන්න හදනකොට මොකද වෙන්නේ? බොහොම සරල උදාහරණයක්. අපේ ස්වාමීන් වහන්සේ පන්දි ස්වාමීන් වහන්සේ සෙන් මාස්ටර් කෙනෙක්ව හම්බෙලා තිනවා තායිලන්තේ එයාපෝට් එකේ. ඉතින් දෙන්නම මාස්ටර්ද දෙන්නටම බාධා බෑ. ඉංග්‍රීසි බෑ. ඒ ට්‍රාන්ස්ලේටර් දෙන්නා සුදු සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරන ට්‍රේන් මාස්ටර් කිව්වලු අපි නම් තියෙන තනි කරම මහා කරුණාව අන්තිම සතත් නිවන් දකින්නකම් මම නිවන් දකින්න මම බෝසත් බලාපොරොත්තු පුරුමා ඉතින් බොහෝම ජනප්‍රියයි. මේ සයිඩෝ කවරු මයි තියෙන්නේ මම නිවන් දකින්න එක විතරයි. ඉන්නේ අහන්න මොකා නිවන් දැක්කත් මට වැඩක් නැහැ. කොච්චර කැතද කොච්චර පටුද කොච්චර ආත්මార్థකාමීද කියන්නේ. ඉතින් ට්‍රාන්ස්ලේටර් දෙනවා තක්සට්ටු මහා ට්‍රාන්ස්ලේටර් ඊපස්සේ දැන් අර කියනවා අපි නම් එහෙම නැහැ අන්තිම බෙඩ් ඔෆ් ක්ලාස් ග්‍රාස් තනකොළ පෙත් තනකොළ පෙත්තකුත් තනකොළයකුත් නිවන් දකින්නක මම නිවන් දකින්නේ ඒක හරි බලන්නේ හරි ජනප්‍රියයි දැන් සයිඩ් එක වලු මම කියන්නේ මම කියප එකක් නෙවෙයි බුදුහාමුදුරු කියප එක මඩගෝරෝක ඒట్లా ඉන්න කට්ටියට ඉන්න පිරිසේ තව කෙනෙකුට අනුකම්පා කරන්න ගියාම මොකද වෙන්නේ ඒ නිසා හොඳම වැඩේ තමයි දැන්පණි ගහලා ගොඩට ගිහිල්ලා ගොඩ ඉඳගෙන ලීයක් දාලා හරි කමන්නේ මිනිහෙක් ගොඩ ගන්න. ඒක වෙයි. අර අනුකම්පාවෙන් කරන හදන වැඩේ අපි අපිට මේ වගේ දේවල් මිනිස්සු කරන්න කොහෙන්ද අධිකාරී ශක්තිය? අපිට කොහෙන්ද ආණ්ඩු කිරීමේ බලය? අපිට මේ මේ තැහෙන අර ලිපගිනි වලවන තෙද්දිය සැරේ වගේ ඉඳගෙන අපි තවත් මේ අනුගේ සීනි කියලා අනුගේ ගම්තබා බිස්නස් ඒ නිසා ගමන් කරත් ඒ දෙන්නා විකුණලා මයින්ඩ් යෝර් බිස්නස් එච්චරයි මට ගෙලින්ම කියන්න තියෙන. ඒතර ඒක හරීම පපුවට පිහින් යනවා වගේ තමයි කරුණාවත් එකක් නෑ වගේ තමයි. ඒකවත් කරන්න බෑ කියලා මම අපි උත්තරා. Tamange වැඩක්වත් කරගෙන ඉන්න බෑ. මේ සතියෙන් ඊටපන් කරලා ඒ හිතෙන්නේ නෑ. ඒකෙන්ද අපි කොහොමද මේ ටර්මිනල් පේෂන්ට් කෙනෙක් කරන්නේ? මොකද්ද ඒක? බුදුහාමුදුරුවෝ කතා කරන ගමන් යනවා ඉතින් කියන්නේ. අපි විශේෂීත්වෙ නෙවෙයි. කොයි පැත්තෙන් කරනද අපි අනුකම්පාවමයි කියන්නේ උඹේ අනුකම්පා කරන හිටපො උඹ ගන්නේ අනුගන අනුකම්පා කරන්නේ ඉස්සර මේ ප්‍රශ්නෙට විපස්සනා ගැන වෙන කොහොමද උත්තරය මේ විපස්සනා වෙද්දී ප්‍රශ්නේ නම තමයි ගන්න දෙන්න උත්තරය ඒක ලස්සරට පෙන්නනවා කරුණාව ද්වේෂයට හැරෙන හැටි ඒ ඒක තමයි පෙන්නලා දෙන්නේ මේ මම දන්නවා තුන් දෙනෙක් විතර ඉන්නවා අන්තිම වෙලාවේ තාත්තගේ මේක ප්ලග් කරන්න ගලවන්න දෙකට තීන්දුව කරා ඊළඟ දාරිකමට තීන්දුව කරා තාම පස්චාත්තාපය ඇත්තට මේකේ natural decision එක. ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා කොහොම කරත් මම තමයි ඒ පිටරට ඉඳලා එනකන් හිටියා ඒ පුතා. ආපු ගමන් කිව්වා අයියෝ පිසු කතා කරන ගලනවා. කියලා. ඉවරයි. මම ඉඳන් පශ්චාත්තාප. ඉතින් අර මහසීද පොපාරිසාස් කියන්නේ මේ ස්වභාවයෙන් වෙන දේවල්. මේකට තම කොමිට් වෙන්න එපා. තමයි මේකට චේතනා වශයෙන් සම්බන්ධ වෙන්න එපා. සම්බන්ධ වෙච්ච තැන ඉඳලා කරන්න. නැත්නම් තෝක වෙන්නේ. ඒ නිසා ඒක වෛද්‍ය සාත්‍රෝ ඕන සාත්‍ය කරලා හැකි. ඉතින් අර මෑන්‍යෝ හිතේ ඊට වැඩි දුෂ්කරතාවයකට මේක කළ යුතු නැහැ. මම මොකද්ද ලියන අවසාන කැමැති පත්‍රය. අන්තිම බයනක දිනු වෙනවා කියලා කියන්නේ මතක තියාගන්න ආපිට කරගෙන බක්පක්ම චකරන්නේ නැහැ. බූමරෙන් එකක්. මොනම දිනුවක්වත් නැහැ. ඒ වගේ අnder මං පෙන්නන දෝෂස් වොන්නම් ඇමරිකාවේ විතරක් මේ යන දෙල්ලවල පස් දෙනෙක් දැන් කතා කරන්න පටන් ගන්නවා. මේ තියෙන දිනුවේ තියෙන අමනුෂ්‍ය ගතිය. මේ කියන දිනුනේ ගසා කෑම අපි ඔක්කොම දැන හොරන දැන ඒකේ රූපවල විතරයි. මොන જાති මොන සංවිධානයකට ගියත් අමුලයි. එකයි කරන්න තියෙන්නේ මම දැන් මෙතන. එතනදී අල්ලන්න බෑ මොකක්. අපිට වෙලා තියෙන්නේ ඊට වැඩිය හොඳයි අනුදෙසිනි කියලා මිස. කොහොමද? මේක අපේ හැබැයි. නිකන් උනට බුලත් ටිකක් කපා වයින් එක මීඩියක් වුණ එක නැත්නම් චුරියක් කපා වයින් එක හොඳයි. එහෙම තමයි හිත අනින්නේ. අතීත මීට වැඩිය හොඳයි මම දැන් මෙතන. සුම්මයිද කියලා කියන්නේ මොකද දෙමළි? සුම්මයිරි. ඒ මේ කවුද මෙයා ඉන්දියාවේ හිටියා මේ 70 ගණන් වල නැති වුණා අන්තිම හොඳ ස්වාමි කෙනෙක් ඒ කියන්නේ ඉතිසිනාත් කෙනෙක් යා මේ රාජනිෂ් නෙවෙයි රමණ මහරිෂි. එයා බුද්ධ ධර්මයේ කැරියරන අද්වෛත වේදාන්තයේ සම්පූර්ණ පොත් තුනකට ලිව පොත් තුනකම දාලා තියෙනම සුම්මයිදී. පුළුවන් නම් නිකන් ඉන්නවා. ඒක අන්තිම ගැඹුරු ධර්ම ඒක තමයි කරන්නේ. ඒ නිසා මේක ඉතින් අපි අපිට විසඳ ගන්න බැරි අපේ විශේෂයිති නැති එකක් නිසා බැන්න මොන කරන්නේ අපි දන්නේ නැත්නම් මොන කරන්නේ දන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. අතන පාරණාරයක් දැනගන්නදී එතන අ යුගිය නැති යුගිය යුගියක් නැති තැනක සැපයක් වෙන්නේ කියලා සංස්කෘත අවුලේ වහපු ප්‍රශ්නේ දීපු පිළිතුර පැහැදිලි කිරීම දෙක ඒ විදින නැතිතරට යන්න අපේ යෝගාවචරයේ විදින කැලැත්ත දුෂ්ණාවක් වශයෙන් වැඩේ නොවැදීම සඳහා කටයුතු කරන පළවෙනි එක කියලා තියෙන්නේ ආර්ය විවරය හැටියට දුකක් කියලා කියන්නේ විපරිණාමයක් තියෙන තැන. යමක් පෙරලෙන සුණා ඒක දුකයි. යමක් පෙරලෙන සුණු විපරිණාම දුක දෙන දෙයක් නම් ඒක ආත්මය කියන්නේ බෑ. ඒ නිසා ලෝකේ විඳිය හැකි සෑම සැපක්ම විඳයක් වඩපත් වෙනවා. අපි දන්නේ හැම සැපක්ම හැම දුකක්ම දුකක් සැපක් වඩ සැපක් දුකක් වඩපත් වෙන සුළු දේවල්. වෙනස් වෙන සුළු දේවල් ඉව කිසිම දෙයක් ආර්යයන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සැපක් විදිහට බාර ගන්නවා. එහෙම වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ඒක විඳින්න බැරි එකක්. අන්න ඒක විතරයි සැප. ඒ මොකද ඒක වෙනස් වෙන්නේ නැති නිසා. ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. දෙයක් තියෙනවනේ වෙනස් වෙනවා. අපි ගත්තොත් පට වියාපෝතේ තියෙන වෙනස් වෙන අවකාශයේ වෙනස් වෙන දෙයක් නැහැ. සැප දුක දෙක වෙනස් වෙනවා අදුක්කම සුඛේ වෙනස් වෙන දෙයක් නැහැ. චේතනාවක් කිරුවොත් චේතනා කරපොතේ වෙනස් වෙන විතර චේතන නොකර ඊට ස්වභාවයයි අපිට ප්‍රශ්නයක් නැහැ. විඥානේ දිනුනොත් ඔය අවසන් මම පහක් අනම්මනම් කරයි එයා උසස් කියනවා නේ. අවසස් වෙච්චාවේ මම උසස් නැවිච්චාවේ ඕන දෙයකට යටත් පහත් ගන්න නියතමානී වෙනකොට අපි කෙන්සිකට කොමිට් වෙනවා. ඒ වගේ තමයි වේදනාවේ අවේදිත තත්ත්ව තමයි දුකකටපත් වෙන්නේ. ඒ නිසා ඒක ආර්ය විවහනේ දුක නැති නිසා සපක් කියලා කියනවා. අවේදිතයක් කොහොමද වෙන්නේ? අනිත් එක තමයි එහෙව් ප්‍රාර්ථනා නැති තැනකට යන්න මොන විදිහේ ප්‍රාර්ථනාවකින් යෝගාචර යන්න ඕනේ. මේකට තියෙනවා සූත්‍රයක් ඒකට කියන බික්කුණු බස සූත්‍රය වෙන්නේ නැති. හිතන්නේ පැටලිලා තියෙන්නේ ඒකේ තියෙනවා හරි ඉන්ටරෙස්ටිං මේ සූත්‍රය ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බොහොම උස මහත තියෙන හොඳට බණ කියන තමයි ලස්සන ස්වාමීන් වහන්සේ නම ඉස්තින්ද රාග ගන්න. ඒ නිසා භික්ෂුණීන් වහන්සේ නමකට පිළිබඳ හිත පහළ වෙනවා. ආනන්ද හාමුදුරුවෝගේ පිළිබඳ හිත පහළ වෙනවා. පහළ වෙලා කොච්චර ලෙඩ වෙනවද කියනවනම් එයාට කන්නත් නැහැ බොන්නත් නැහැ මොනවත් නැහැ ලක්තන වැඩේ. ලව්සික් කියලා කියන්නේ. කලු කුමාර දිස්ති කියලා කියන්නේ. ඕක වැදලේ දැන් හොඳටම ෆ්ලැට්. ඊට පස්සේ ආනන්දේ ඒ භික්ෂුණිය කතා කරලා කියන උපස්ථායි ගාවට ඊළ ආනන්දහම් ප්‍රණ කරන අසවලාට අන්තිමයි පිළිටියක් අහන්න කැමතියි කියලා කියනවා. ඒ හැම ආරාධනාවක් පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? උපස්ථායිකාව කියලා කිව්වොත් යන දවසේ යනකොටම දාන්න. අන්න අවුල මීටර වැඩ කරනවා. අවුල ළඟට ගිහිල්ලා කියනවා බගිනින මේ කයක් ඇති වෙන්න හේතු හතරක් තියෙනවා. ආහාර හේතු වෙනවා, තෘෂ්ණාව හේතු වෙනවා, මාන්න හේතු වෙනවා, මෛතුන සේවන හේතු වෙනවා. අපේ සර්වඥානාධික තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි ආහාරයේ තියෙන ආශාව මාර්ගයෙන් ආහාරයේ තියෙන ආශාව කපන්නේ. අපි වන්දන වන්දන පිටක් පාද මෙනෙහි කර කර වන්දනකොට ආහාර ආශාව ආහාර මාර්ගිනු කපතයි. තණ්හාව තණ්හා මාර්ගයෙන් කපන්න පුළුවන් ඒක තමයි ප්‍රශ්නේ. තණ්හාව පිළිබඳ ආශාව කපන්නේ තණ්හාවෙන් කොහොමද මේ ලෝකේ හැම කෙනෙක්ම තණ්හාවකින් යුක්ත වෙනවා. අදහන දෙයක් තියෙනවා. යමක් පිටිපස්සේ එළවනවා. ඒ හැම කෙනෙකුටම එළවන දේ පෙන්වන්න පුළුවන්. මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙනවා. මම සිවිල් සර්වන් කෙනෙක් වෙනවා. මම ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙමනේ අපේ තියෙන්නේ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආසාවක් ඇති කරන මම ඊට පස්සේ ආසාවක් ඇති කිරීම නැති කරනවා කියන ආසාව මම කිසිම දෙයකට වෙනස ආශාවක් කරන්නේ නැහැ කියන ආශාව. ඒක තමයි නිකුත්. ඊට පස්සේ මාන්නකාරයන් අතර හැම කෙනාම තව කෙනෙක් පරදවල දිනනවා. මේකේ මාන්න ගන්න සියල්ලන්ටම මේ දේවල් අඩු වැඩි වශයෙන් හම්බ වෙලා තියෙනවා නම් මම ගන්නවා මාන්නයක්. මාන්නේ නැති දැනට මම යනවා. ඒකල කියනවා බගින්නේ නැපේ මයිතුන සේවනේන මයිචුන දෙවෙනි මාර්ගයෙන් නැති කරන්න බෑ. ඒක නම් බුදුහාමුදුරුවෝ ඩේන්ජරස් කියලා කියලා තියෙනවා කියනකොට වික්ෂණයට තේරෙනවා ආනන්ද හඳුරෝ තේරුම් ගන්නවා. එතකොට උණ බහිනවා. වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම ඇතින් විච්ච වැරද්දක් මට සමා වෙලා මට ආයති සංවරයට සමාව දෙන්න. එතකොට ආනන්ද හඳුරෝ කියනවා මේ මුළු ශාසනයෙම බගිනියෙමි. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ආයති සංවරයේ පිටුම තමයි ලොකුම දේ නිසා මම ඔබට සමා වෙනවා. මගදී තරතක් කියලා තිබුණා සමා වෙන්නේ කියලා. ඒකේ පේන ආහාර මාර්ගයෙන් ආහාර කපදාගේ, තණ්හා මාර්ගයෙන් තණ්හා කපදාගේ, මාන්නේ මාර්ගයෙන් මාන්නේ කපදාගේ මේ මෛත්‍රුනේ මාර්ගයෙන් නම් ඒක සීතු ගාතෝ. ඒගොල්ල වෙන ආලම කඩා දානවා කියලා. මේක අපේ ආසනේ කිසිම තැනක තන්ත්‍ර පැත්තට ගිහිලා නැහැ. නමුත් තණ්හා මාර්ගයෙන් තණ්හා මාර්ගය අපණ හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒක හොඳ විස්තරයක් තියෙනවා. මාන්නේ මාර්ගයෙන් මාන්නේ කපදාගේ පෙන්ලා දීලා තියෙනවා. ආහාර මාර්ගයෙන් ආහාර කපණ හැටි පෙන්ලා දීලා. මේක නිකන් රැඩිකල් ක්‍රම තියෙනවා. තර්කයෙන් යන්න පුළුවන් නෙවෙයි. ඒ බුදුරජාණන්සේ ඉන්න කාලේ ඔය වගේ ප්‍රශ්න ඇති වෙච්ච නිසා අපි බේරලා තියෙනවා. ඒ නොවුණා නම් එහෙම ඔය කල්පනා කරන කවදාක කල්පනා කරලා ගන්න. සරලවසේ දැනගන්න ඕනේ අදුක්කම සුඛ කියන தත්ත්වය. ඒක දැනගන්න බෑ කියන එකක් විතරයි කියන්නේ. සැප දැනනකොට සැප මෙනෙහි කරනවා දුක දැනනකොට දුක මෙනෙහි කරනවා ඒතකොට ඉතුරු වෙන දේ තමයි අදුක්කම දුක්ඛ කියන්නේ එනේන සැපයක් සැපයක් වශයෙන් මෙනෙහි කරනවා එනගෙන එන දුකක් දුක වශයෙන් මෙනෙහි කරලා ඒක අයින් කරුවට පස්සේ ඉතුරු වෙන්නේ අපේ ජීවිතේ උඟ වෙලාවල කියන්නේ එහෙම කරන්න බැරි එකක් ඉතින් ඒක විඳින්න නැති නිසා තමයි මේ සංසාරේ ගියේ මෙතෙක් අපි කවදා හෝ ඒකට කියන්නේ චිත්‍රය දිහා බලනම කැන්වස් එක දිහා බලනවා චිත්‍රය හරහා කැන්වස් එක දිහා බැලුවාට පස්සේ අදුක්කම සුඛයේ උඩ තමයි සැප දුක දෙක ඇඳිලා තියෙන්නේ. අපි මේ සැප දුක දෙකේ විචිත්තත්වයේ බලපු නිසා කැන්වස් එක පේන්නේ. අපිට දැන් දෙන්නේ චිත්තය හරහා කැන්වස් එක බැලුවොත් මානවය තුළ සමාකාරව කියන ගුණයක් තමයි අදුක්කම සුඛයේ දන්න මිනිහ සත්පුරුෂයා. දන්න මිනිහ කල්යාණ මිත්‍යා නොදන්න කෙනා අසත්පුරුෂයි. තමකටම තමයි අසත්පුරුෂයි. කල්යාණ මිත්‍යෙක් නෙවෙයි. ඒක නිවන් දැකීමේ සත්‍යයක් නෙමෙයි. මැදමාව. වේදනා ස්කන්ධය දිහා බලනකොට මදනාවත කියන්නේ අදුක්කම සුඛය හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටෙන්නේ. සැප හරහා නෙවෙයි දුක හරහා නෙවෙයි දෙක දැනගෙන අතරින්. මේ දෙක අන්ත දෙක මැද තියෙන අදුක්කම සුඛය. ඒ නිසා හොඳම දේ තමයි සැප නොලබ සැප දැනගන්න බෑ. දුක නොලබ දුක දැනගන්න බෑ. ඒ නිසා පැමිණෙන සෑම සැපක්ම පෑම දුකක්ම අන්ත දෙක අවබෝධ කිරීමට අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ දුක ප්‍රහාණය කරන්න යන්නත් එපා, සැප අල්ලන්න යන්නත් එපා. මේ දෙක දෙපැත්තේ ගංගේ ඉවුරු දෙක වගේ මේ දෙක දැනගෙන මේ දෙක අත්හැරීමෙන් තමයි මම පාවතේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ අපේ තියෙන සදාචාරය හැමදාම දුක අයින් කිරීමේ සදාචාරයක් කියනවා. ඉතින් ඒක තියෙන කක්කල අපිට මේ මද මාත්‍ර වැඩේ. විශේෂයෙන්ම මේ මේ මේ කියන විදිහේ ජීවිත දර්ශනයක් ආධ්‍යාත්මයක් දර්ශනයක් තියෙන විපස්සනා විතරයි දානයේදී සීලේදී සමත භාවනාවේදී හැම වෙලාවෙම හොඳ නරක හරි වැරදි ඔක්කොම තියෙනවා. නමුත් ඒ හරහා ගිහිල්ලා විපස්සනාට ඇවිල්ලා තමයි ගමන කෙලවන්නේ. ඒ නිසා ආරෝප ප්‍රයෝජන අරගෙන අන්තිම විපස්සනායෙන් තමයි ඒ මුදුන්පත් වීම කියන්නේ කෙලපැමිනීම සිදු වෙන්නේ. ඒක ප්‍රඥාවන්ත වෙන බවමයි, වීර්යවන්ත වෙන බවමයි, සතිය තියෙන කට්ටියවමයි හැමෝටම කරන්නේ. අනිත් ටික ඊතකම් කරගෙන කරගෙන කරගෙන දියුණු කරන දියුණු කරන යන එක තමයි කියන්නේ. ඉන්නවා ඉතින් අපිට අයමාත් තියෙන මටා සුද්ධ පිළිල නේ ඒක ඉස්සලා අපි දවසේ වැඩ පිළිවෙල නිමා කිරීමක් නෙවෙයි මේ අනුමೋದනා ශීර්ෂයේ මුත්‍තා ශීර්ෂයේ ශීර්ෂයේ අපි මේ පින්පෙණීම පින්කනුවදන් කිරීම බලාපොරොත්තු වෙන්නේ අපි ශීර්ෂ දෙනාම පොඩි පරිදි ඒතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමෙන් ඒ පේන පේන ශීල දෙනාටම ඥාතිින්දා අපි අපි වශයෙන් මේ දහදි උත්තරමන් වහන්සේලා සපයි සුන්දරයි ප්‍රවාහය දේශනා කරලද ඒ පරම සුන්දර භාවයේ පිණිස මේ පිනේ සියලු දිනාට වත් එකසේ හේතු ආසම වේවා කියන දාසි කාතා සජ්ජායනාවි පිපැවීම කරනවා එතාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචරම්මේ සම්බතං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කම්මනෝ දිත්වා සිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ Idang wo nyati idang tus kita untu nyatiyo Idang wo nyati idang tus kita untu nyatiyo Imina punya kami enami kare samagunu Satang samagunu ya yare nikara katya Imina punya kami ema. කාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තිය සාදු සාදු යෝහාස සමාවි වන්ති යම් යෝහාස සමාවි වන්ති යම් යෝහාස සමාවි වන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචාරිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාති සමිජ්ජතු සුඛී හොන්තු සුපත්තුත්තා සුඛ